නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ අනිච්ඡන්ති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියාති තී කෞරණීය යෝගාවචර මහා සංඝරත්නික අවසරයි අනිකුත් මේ නේවාසී උපාසක මහතුරු සම්බන්ධ කරගෙන අපි මේ සතියක් පතා බ්‍රහස්පති දවසේ පවත්වන ධර්ම දේශනාවටයි ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්ම දේශනාව දේශනා මාලාවක අංකයක් වශයෙන් උයි ඉදිරිපත් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි මේ මාලාව හැටියට බලනකොට අපි මේ 31 වෙනි ධර්ම දේශනාවේ අදගත කරන්නේ. ඒතර මේ ධර්ම දේශනා මාලාවටම ප්‍රධාන කරගත්තේ උදාන පාළියේ සඳහන් වෙන වටිනා සූත්‍රයක් වෙන මේ ගිහ සූත්‍රයයි. මේ ගිහ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නේ ලබන්න තියෙන සියලුම භාවනාවට අදාළ පහසුකම් සප්පාය කරුණු ඔක්කොම ලැබුණත් යෝගාවචර හිතක් පෙරලෙන අවස්ථාව කියෙහෙම සීමාවක් කියන්න බෑ. එම් පෙරළුණයි කියන එක වැරද්දකුත් නෙවෙයි කොච්චර පෙරළුණත් හදන්න බැරි කමකුත් නැහැ. අනේ ඒකට නිදර්ශනයක් තමයි මේකේ පෙන්වන්නේ. මේ මේගිය ස්වාමීන් වහන්සේ කියන්නේ චරුවචනාංශ වැඩ ඉන කාලේ චරුවචනාංශ ඊටාම සමීප සමීපස්ථ ආශ්‍රයට වැටි ස්වාමීන් වහන්සේ තමක්. වෙන විදිහකට කියනවනම් අපේ ආනන්ද මහා ස්වාමීන් වහන්සේ සරුවචන් වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ වශයෙන් වැඩ කරන්නට කලින් හිටපු කිට්ටු සමීපස්ත උපස්ථායකයන්. සරුවචන්සේ යන යන තැන දෙපට සිවුරත් පාත්‍රෙත් අරගෙන පිටිපස්සෙන් ගමන් කරපු ස්වාමීන් වහන්සේ නම. පැවිදි වෙලා තියෙන්නේම භාවනාව සඳහාමයි. අරණ්‍ය වාසී පැවිද්දක් තිබිලා තියෙනවා. ඉතින් එහෙම ගත කරද්දිත් ඒ සරුවචන් වහන්සේත් එක්ක වැඩ ඉන කාලේ මේ පින්නපාත ගිය වෙලාවක ඒ කිමිකාල නදී තීරයේ තිබිච්ච ලස්සන අඹ වනයක් දැකලා අදහසක් පහළ වුණා මම මේ සර්වචන්නාච රූපස්ථාන කර කර ඉන්න එක පලිබෝදයි ඊට වැඩිය හොඳයි මට ලැබිලා තියෙන බණ ලැබිලා තියෙන උපදේශ මත ඉඳගෙන මේ නදී තීරයේ තියෙන අඹ වනයේට ගිහිලා භවනා කරන්න තියෙනවා හොය. ඉතින් ඊට පස්සේ සර්වචන්නාචයට සකස් කරලා වැඳලා සිවුරු සකස් කරලා වැඳලා එකස්පත වේදන කතා කරලා අවසරයි ස්වාමීන් වහන්සේ මට අදහසක් පහළ වුණා සම්පූර්ණ විවේකයේ සඳහා යන්න. ඒක නිසා සුන්දර වන උයනක් හම්බුණා. නදී තෙරේ තියෙන මේ පින්දපාත ගම ගොදුරු ගම ඇසුරු කරගෙන මට යන්න අවසරයි. ඉතින් සරුවචනාංශයේ මේ ගමන වළක්වනවා. ඒ වළක්වන්නේ පුද්ගලික හේතුවක් ඉදිරිපත් කරලා. මේ ගිය එක කමක් නැහැ. ඉතින් පැවිදිුනේ ඔහොම තනියම කතා කරන්න. තමයි නමුත් මේ වෙලාවේ මේ සරුවචනාංශට උපස්ථාන කවුරක්වත් නැහෙනේ. අපි කවුරු හරි තව ස්වාමීන් වහන්සේ නමක් උපස්ථාන කැළපෙන ස්වාමීන් වහන්සේ නමක් එළඹෙනකන් ඉවසන්නේ කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒක කලකලා බාරගෙන නොයන්ට තීන්දුව කරා. මේ නැත්තා වෙන විදියට කියනවනම් කතාව හැටියට පසුබිමට ගැලපෙන විදියට කියනවනම් තීන්දුව කල් දැම්මා. කල් දාලා පහුවෙන්ද පින්න පාතනට ආයෙත් ආදාහ තමයි එන්නේ. මේ මේ කාලසටහනකට මේ උපත් ශාස්ත්‍රුණාචිතේ ගත කරනට වැඩිය මට මගේ මනාපට විවේකීව භාවනා කරන මෙච්චර ලස්සන ගොදුරු ගමකුත් මේ ගඟකුත් අඹ වුණකුත් අම්බෙච්චාම අනේ මට ය아가න්න නෑනේ මගේ මේ නොලැබීම කියන කල්පනාවෙන් ආයෙත් ගිහිල්ලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වරක් ප්‍රතික්ෂේප කරා නමුත් මගේ තියෙන බලවත් කැමැත්ත නිසා මම දෙවෙනි වතාවටත් ඉල්ලනවා කියලා. එතෙන්දී සරුවචාන්සේ මතක් කරා මේ ගිය මම කියන්නේ මේ කවුරක්වත් නැති නිසා කල් බලන්නේ ඉවසන්නේ කියලා. එතෙන්දී මේ ਸਰුවචනංශ කියන වචන සලකලා නොසලකත් බෑ කාරණාවක් ඇත්ත නිසා ආයෙත් පසුබෑවා. පසුබාල කල්පනා කරා ඊට දකින දකින වාරේ කල්පනා වෙනවා මට මේ විවේකයේ පැත්තකටලා භාවනා කරන තියෙනවා හොඳයි කිය. ඒ අර හිතේ දෙන යෝජනාවමයි ඉස්සර වෙන්නේ. තුන්වෙනි වතාවලත් කල්පනා කරනට කල්පනා කරා දැන් ਸਰුවචනංශයේ උපස්ථායකයොත් තියාගෙන මේ කටයුතු කරන උන්වහන්සේ නිවන් දැකලා ඉන්නේ. ඉතින් නිවන් දැකපු කෙනා තවත් මේ නිවන් දකින්න ඉන්න ඇත්තොත් උපස්ථානේ තියාගෙන මේ කටයුතු කරනවා ඒක හරියන වැඩක් නෙමෙයි මම මගේ වැඩ බලා ගන්න ඕන කියලා එදත් කිහිලා දැඩි හිතෙන් යුක්තව ਸਰවඥතාවට ආරාධනා කරා ඉල්ලීමක් කරා අවසරයි ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රදේශයේ දකින්නකොට නම් හරිම විවේකයක් හිතට පහළ වෙනවා අනේ මට කරුණා කරලා යන්න අවසර දෙන්නයි කියලා. ඊට ਸਰවඥතාවට මතක් කරා මේ මේ කිය මං කියපු කාරණාමයි කියන්න තියෙන්නේ. ඉතින් මේ වැඩ ටික කරගන්න උපස්ථායක කෙනෙක් එනක ඉවසන්නේ. එතකොට මේ ගියාම්දුරෝ කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සර්වඥතාඥාණයට පත්ලා ඉන්නේ වැඩ ඉවර කෙනෙක්. මගේ තව වැඩ ඉවර නැහැ. ඒ නිසා මට මේ මේ දේවල් තියා පස්සට දැම්මොත් කොයි වෙලාවෙද දන්නේ මට මගේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරගන්න ඕන. ඒකයි මම මේ තුන්වෙනි සැරේටත් කියන්නේ කියලා දැන් ඔන්න අර තමන්ගේ නිකන් අයිතිවාසිකම් පිළිබඳ වගේ සටනක් ප්‍රකාශය. ඊට සරුවත් යනසිකෝ ඉතින් ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියනනම් මේ ගිය මම මොකද කරන්නේ? එහෙනම් තමන්ගේ කාලය දැනගන්නයි. ඊට පස්සේ මේ ගියාම දුවිජාට පාත්‍රයේ සිවුරයි ඉස්රායි ගෙනතල ඔන්න ඔබ වහන්සේගේ පාත්‍රයේ ඔන්න ඔබ වහන්සේගේ දෙපඩසුර මෙන්න මං ගියා කියලා ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. භාවනා කරන්න පටන් අරගත්තාම අර තිබුණ ආශාව සම්පූර්ණ වීම කොහොම වුණත් තද බල කාම ආශාවන්ගෙන් හිත වැහිලා සම්පූර්ණ මහානකමවත් රැක ගන්න බැරි මට්ටමට තද බලව පොත්පල වුණා හිත. කාමයෙන් රක්ත වුණා. රත් වෙලා කල්පනා කරා දැන් මේ යන තාලෙට ගියොත් එහෙම මගේ මේ ශ්‍රම ධර්ම සම්පූර්ණ කියලා කෝක වේතක්වත් මට මහණකමවත් හිටින එකක් නැහැ. දවසින් දවස දවසින් දවස එන්න එන්න එන්න එන්න ඒ රාග හැඟීම් පහළ වුණාට පස්සේ හරි අසරණ තත්වයකටපත් වුණා. අසරණ තත්වයකටපත් වුණාට පස්සේ සරුවත් ළඟට ඇවිල්ලා ආයෙසරයක් ඉතින් මේ ಗುಣ ප්‍රකා මේ මේ නඩු කතා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මේ අත කඩා දාගෙන මම ගියාට ගිහිල්ල වරුණේ තිබුණ තැනවත් මට කරගන්න බැරි විදියට අදගෙන වැටිලක් මම මට තද බල විදියට කාම ආසාවල් එන්න පටන් ගත්තා කාම විතරයන්ගෙන් මම වෙයි ගත්තා අනේ ස්වාමීන් වහන්සේ ඒක එතන දිගට හිටියොත් මට මේ ආර්ය මාර්ගඵල උත්තම ඥාන කෝක වෙතත් මහානකමවත් තියාගන්න බැරි වෙයි දන්නේ කියලා. ඊට පස්සේ සර්වඥාන්සේගේ තියෙන සර්වඥ ගුණය තමයි උන්වහන්සේ ඒ වැරද්ද හරියට Tamange වැරද්දක් වගේ බාර අරගෙන මේ ගිය ස්වාමීන් වහන්සේට කියනවා මේගේ යම් කිසි කෙනෙක්ගේ පරිපූර්ණ වෙච්ච නැති චේතෝ සමාධියක් සම්පූර්ණ කර ගන්න නම් කරුණු පහක් සම්පූර්ණ වෙන්න ඕනෑ කියලා මට වැටහෙනවා කියලා බණක් කියනවා. ඒකෙන් අර ආපව පැමිණීමත් අගය කරනවා. අගය කරලා ඉවරලා මේ මේ ගිය හාමුදුරෝ සරුවච්චන් වහන්සේට විරුද්ධව අයිතිවාසිකම් සටන් කරලා ගිහිලා අමාරු වැටම කියන අදහස නෙවෙයි. පෙන්වන්න හදන්නේ මේ භාවනා කරන කෙනෙකුගේ හිතට මේ වගේ ඔලොමල අදහස් එන එක මේ ඒ පුද්ගලයාගේ දෝෂ නෙවෙයි කෙලෙස් දෝෂ. ඒ කෙලෙස් වල ඇති. ආවට පස්සේ මේ පුද්ගලයා ඒක තාම නිවන් දක්ව නැති කෙනෙක් මේ ආයිතිවාසිකම්ගිලා සටන් කරන්නේ. එයා පෞද්ගලිකත්වයට අරගෙන ඉවරලා තමයි ඒක මේ උපක්‍රමය සටන් මේ ආයුධයක් කරගන්න. ආයුධයක් කරන අනිගොල්ලත් එක ගහපා දෙනවා. උපාරම්භයට පැමිණෙනවා. ඒකට කියන්න පටන් ගන්නවා. ඔබ වහන්සේ නිවන් දැකලා ඉන්නේ ඔබ වහන්සේට මේ එමීට වැඩ කෙරුවට කවන්නේ මට නිවන් දකින්න තියෙනවා. ඒක නිසා මගේ වැඩ කරගන්න මම යන්න ඕන. එතකොට මම අර කෙලස් මේ ටික මම කරගත්තා. ඉතින් මම කරගත්තට පස්සේ ඒකලා කියන්නේ මොකද්ද? මට මේ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න තියෙනවා. මට විවේකී අවශ්‍යයි. මගේ වැඩ ඉවර නැහැ. ඔබ වහන්සේමනේ කියන්නේ මේ තම තමන්ගේ වැඩ බලා ගන්න කියලා අන්න මතු කරන ණය පෙනේ පුඹරෝ. වල සරුවචනන්සේ එතකොටත් නෑ මේ පෙන්වලා දෙන්න හදාන්නේ මොකද තාම මෝරලා නෑ ඊට පස්සේ කිව්වා ඉතින් ඔබ ශ්‍රමණ ධර්ම සම්පූර්ණ කරන්න කියනවනේ ඉතින් මේ කිය මම මොකද කරන්නේ ඉතින් ඵලයක් මොන ගියාට පස්සේ ආපහු ආවට පස්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ කවදාකවත් මං හිතුවේ නෑ මෙහෙම මේ විවේකයට ගියාට පස්සේ මෙහෙම කාම විතරකමත් වෙයි කියලා නඩුව කියන්නත් එන්නේ බුදුහාමුදුරු ගාවට ආවට පස්සේ සරුවචනන්සේ මතක් කරනවා මේ කිය අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය තම පරිපාකයට නොපමනා වූ චේතෝ විමුක්තිය පරිපාකයටපත් වෙන්න නම් මට කල්පනා මට මගේ සර්වඥතා ඥාණයට කල්පනා වෙනවා කරුණු පහක්. මම ඔබට මේ බණ කියන්න හදනවා මම ඔබට මේ බැනුමුතුකම් දෙන්න හදනවා ඔබ දැන ගිය එකක් නෙමෙයි. ඇත්තට එහෙම කතාව මේ කරුණු පහේමත් නැහැ. උනා සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා මේ ගිය මේ කල්යාණ මිත්‍ර ආශ්‍රය, කල්යාණ මිත්‍ර ඇසුර විතර මේ සම්පූර්ණ වෙච්ච නැති මේ චේතෝ විමුක්තිය සම්පූර්ණ කරගන්න තවත් දෙයක් මම දකින්නේ. ඒ නිසා කොතනක හරි ඒ කල්යාණ මිත්‍රත්වය ලැබෙනවා නම් ඒ සඳහා දුක්ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒ කල්යාණ මිත්‍රත්වය ඇති කරලා දෙන්න තමයි මේ ක්‍රමසා විදි ප්‍රයෝග ඥාන පාවිච්චි කරන්න ඕනේ. නිසා කල්යාණ සම්පවංකස්ස කල්යාණ මිත්‍රස්ස කියලා කල්යාණ මිත්‍රන් ඇසු කිරීමේ වටිනාකම. ඊට පස්සේ සඳහන් කරනවා මේගිය සිල්වන්ත වෙන්නේ කියලා. සිල්වන්ත වෙන්නේ කියලා කියන්නේ අරකට පුංචි ටොක්කක් තමයි. සිල් රකින්නවා නම් වත් සම්පූර්ණ වෙන්න ඕන. වත්තං පරිපූර්ණෙන්තෝ න සීලං පරිපූර්ණති. තමගේ වත පිළිවෙත කරන්නේ නැතුව සිල් රකින්නමයි කියන එක තමන්ගේ වාසියට හදාගත්තට හරියන්නේ වත පැමිණෙන දෙයක් බාර ගන්න පැමිණෙන දේ කරන එක බාධායි කියලා හිතනවනම් තමන්ගේ සමාධියට ප්‍රඥාවට ඒක පටලවිල්ලක්. ඒ අපේ ලොකු ස්වාමීන් වහන්සේත් ඉන්න කාලේ කිව්වේ මේ ආරණ්‍ය සේනාසනවල කෙරෙනවත් භාවනාවට බාධා දේවල් නෙවෙයි. ඔය කාලය පැවතගෙන ආපු දේවල් ඒක බාධාවක් කරගත්තා නම් එතන තියෙනවා ඒ ෂට කපටකමක්. ඒ කියන්නේ මොකද්ද ප්‍රඥාවක් වැඩ කරනවා මෙව නොකර මට නිවන් දකින්න පුළුවන් කියලා. එහෙම නැත්නම් මේ මට විතරක් කරදර වැඩක් බාර දීලා තියෙනවා කියලා එහෙම කන්නේ වත්වල තියෙන්නේ වත පිළිවෙත නැත්නම් ඔකේ මනසවාංශ කියනවා වත හිල් වෙලා ඒ වෙලාවට තියෙන්නේ. එතකොට තමයි යෝග කතාවල් කතා කරන්නේ. දිනවත බාර අරගෙන කරනවා නම් වත්තංන පරිපූර්ණතෝ න සීලම් පරිපූර්ණති කියලා වත සම්පූර්ණ වෙන්නේ නැත්නම් සීල් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා සරුවචනන්සේ එහෙම වටෙන් යන්නේ නැතුව ඍජු අදහසක් කියනවා. සීලවන්ත වෙන්න සීලය සම්පූර්ණ කරන්න උත්සාහ කරන්න සමාධි ප්‍රඥා ගැන කල්පනා කරනවා නම් සීලය පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒක මගේ අත්දැකීම හැටියට මම කියන්නේ පටන් ගන්නකොට අපිට ඔය කියන විදිය අපිට ඕනෑ කරන විදිහේ රටට ඕනෑ කරන විදිහ ස්ථානට ඕනෑ කරන විදිහ සීලාචාරකම් හික්මිච්ච එක සීතල ගතිය අපි ළඟ නැති වෙන්න පුළුවන්. අපි ඔක්කොම එහෙම හැදියාවකින් එහෙම පරිසරකින් ආව නෙවෙයි විවිධාකාර පරිසර වලින් ඇවිත් නම් මේකට එන්න සුදුසුකම් වශයෙන් අපිට තියෙන සීලේ ඔය අපි පටන් ගන්න තැන ඇති. යම් විදියකට අපිට සමාධියක් ආවනම් යම් විදියකට ප්‍රඥාවක් අපේ දිහාවට දිහා බලලා hina වෙන්න පටන් ගත්තා නම් ඊට පස්සේ අර සීලෙ එන්නේ එන්නේ එන්නේ පටිතද කරන්න හැම පැත්තෙම සොයලා බලන්න ඕනේ මේ සීලය අදි සීලයක් බවට පත් කරගන්න මම කුමක් නම් කටයුතුද වෙනදා කරගත්තේ නැති විදිහට හොඳට දිනචරියාව හදා ගන්න. කාලසටහන කරන්න, කාය පිරිසිදුව තියා ගන්න ඕනේ. අනවශ්‍ය වැඩ පුළුවන් තරම් අඩු කර ගන්න. එනනම් නිතිපතා ඒ කටයුතු කරනකොට ඒ සීලය එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ ගමනට අඩුම කඩුම සකස් කළ දෙන්න වගේ කරදර බාධක අඩු කරන පැත්තට යන්න ඕනේ. ඒකේ සීමාවක් නැහැ. කිසි කෙනෙකුට කියන්න බෑ මම දැන් සිල්වන්තයි කියලා. නැත්නම් සීලෙන් පරිපූර්ණයි කියලා අපිට කරන්න තියෙන සීලය අදි සීලයක් වඩපත් කරන්න ඕනේ. එන්නේ එන්නේ සීතල වෙන්න ඕනේ. එන්නේ එන්නේ සීලාචාර වෙන්න ඕනේ. එන්නේ එන්නේ හික්මෙන්න ඕනේ. එන්නේ එන්නේ සිල්වන්ත වෙන්න ඕනේ. ඉතින් ඒක මේ අර භාවනාත් නොපෙළඹිච්ච කෙනෙකුට වැඩිය පෙළඹිච්ච කෙනාට තුන් හතර පැත්තකින් තේරෙන්න ගන්නවා. එකක් තමයි මේ පරිසරයේ ඉන්න මේ මේ සිල් ටික තියෙන්න. නැතුව අයිතිවාසිකම් වලින් කරන්න බෑ. ඒ සිල් ටික පටන් ගන්න ඇති වුණාට ඉදිරි අභිවෘද්ධිය සඳහා මදි. ඉදිරි අභිවෘද්ධිය සඳහා තමන්ම සොයලා බලලා පුළුවන් තරම් මේක ගොනු කරන්න පටන් අර ගන්නවා. ඒ වාගේම තමයි තව කෙනෙක් තමන්ගේම පරිසරයේ ඉන්නවා තමන් තරම් සිල්වන්ත නැති කියලා එව්වා තමන් කරදරයට ගන්නත් නරකයි. ඕන කෙනෙකුට මේකට එන්න ඇතුල් වෙන්න ওই සීලය ඇති වුණාට දිගට යනකොට හදාගන්න එක ඕන කෙනෙකුට ඕන වෙලාවක් කරතයි. ඒ නිසා ඊයත්තන්ට ආදර්ශයක් වෙන විදිහට තමනුත් ආදර්ශවත් වෙන විදිහට කටයුතු කරන සීලය පිළිබඳ සලකනවා. ඊට පස්සේ සරුවත්යන් සඳහන් කරලා තියෙනවා මේ අපිච්ච කතා ආදී දස කතා වස්තු වල යෙදෙන්න ඕන. අර විදිහක හොඳ කල්යාණ මිත්‍රත්වයක් ලබාගෙන තමනුත් දවසින් දවස දවසින් දවස හික්වමින් ඉක්මෙමින් සිල්වන්ත වෙමින් දස කතා වස්තු වල පවතිනවා. ඒකෙත් අප්පිච්ච කතා, සන්තුට්ටි කතා ආදී වශයෙන් ලද දෙයින් සතුටු වෙන අල්පේච්ඡ ජීවිතයකට පුරුදු කරන්න ඕන. මහිච්ඡතා එහෙම නැත්නම් අසන්තුට්ටිතා කතා කරන්න ගත්තොත් මේ දේ මදි කියලා ඒක අයිතිවාසිකම් සඳහා ධර්ණක් වෙනවා. එහෙම නැත්නම් චෝදනා ස්වරූපයක් වෙනවා. මේ දෙකම වස විශේෂයෙන්ම මේ විපස්සනා භාවනාවට වස කොහොමඩක්වත් කරන්න බෑ. ඒ යම් විදියකට අයිතිවාසිකම් සඳහා සටන් කරනවනම් යම් විදියකට මේ චෝදනා කරනවනම් චෝදනා හිතක් එනවනම් හොඳට විග්‍රහ කරලා බලනවා මේකෙන් පෝෂණය වෙන්නෙම මමයි නෙමෙයි. පෝෂණය වෙන්නෙම ආත්මයමයි නිසා ඒව නැති කතාවක් යනවා. ඉතින් මේ විදිහට සර්වඥාන්සේ මේ දස කතා වස්තු ගෙනියලා සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, ඥාන කතා, ඥාන දර්ශන විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා කියලා දස කතා වස්තු හමාර කිරීමේ අපි මේ ඉන්නේ දැන් බණ 31 වෙනි දේශනාව වෙනකොට මේ ඥාන කතාවේ ඒ දස කතාවත් වල තියෙන ඥාන කතා. ඉතින් අපි ඒකත් තව විස්තර කරගන්න ඥාන කතාවල් විපස්සනා ඥාන ටික මෙතෙන්ද බහලාවුවා. ඒක ඒක ඒක සාමාන්‍ය ආත්ම විග්‍රහයට ගැලපෙන දෙයක්. මෙතන ඥානය කියලා කියන්නේ විපස්සනා ඥාන. ඒ විපස්සනා ඥානවලත් සත්‍ය විසුද්ධි ක්‍රමයෙන් බලනකොට ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධි පව කළා අපි ඉන්නේ ඥාන දර්ශන විසුද්ධියේ. මේ ඥාන දර්ශන විසුද්ධිය කියන එක බොහොම පළල් මේ කතා ශරීරයක් සහිත කොටසක්. ඒකේ ඥාන දර්ශන විසුද්ධියම අටුවාචාරින් වහන්සේලා නව මහ විදර්ශනා ඥාන වලට වෙන් කරලා ඒවා විස්තර සහිතව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම පටිසම්භිදා මාර්ගයේ පැහැදිලි ඒක පිළිබඳ විස්තරයක් තියෙනවා. ඒක නිසා විසුද්ධි මාර්ගයේ මේක පිළිබඳ හොඳ අර්ථ විග්‍රහයක් තියෙනවා. මේ අර්ථ විග්‍රහයේදී අපි පසුගිය කතාවට දේශනාවට දේශනාවලියට සම්බන්ධ කරොත් අපි උද්‍යප්පේ ඥානය නිම කරලා ඊ ගාවට එන භංග ඥාන බය ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන කියන කොටස තමයි ගත කරන්නේ. ඉතින් පසුගිය වාර දෙකක් අපි බය ඥාන ආදීනව ඥාන සඳහා කල්ගත්තා. දැන් අපිට තියෙන්නේ මේ ආදීනව වැටුණාට පස්සේ නිබ්බිදාව. නිබ්බිදාව කියලා කියන්නේ මේ ආලය අතහැරපීම. නිර්වින්දනය පහළ වෙන හැටි පිළිබඳව කතා කරන එකයි. ඉතින් ඒකෙදී මේ මම අර කලිමුත් කිව්වා මෙතන සඳහන් වෙන්නේ ඥාන දර්ශන විසුද්ධියයි ඒ තනි පාඨයේ තමයි ඔය නවමහා විදර්ශනා ඥාන වලට දාලා උද්‍යප්පේ ඥාන, භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, මුංචිතු කම්මිතා ඥාන ආදී වශයෙන් පුංචි පුංචි කොටස් වලට කඩලා පෙන්නනවා. ඒ කොටස් වලට කඩලා පෙන්නකොට ඒ කොටස් අතර හේතු බල සම්බන්ධතා තියෙනවා. ඒ වගේ තියෙනවා මේ එකිනෙකට තුඩු දෙන ගති, උපනායනය කරන ගති. ඒ උපනායනය කරන ගති විස්තර කරන ඒ බුරුමේ වැඩ හිටියේ මහතිසාඩෝ ස්වාමින් වහන්සේ මේ භය ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන කියන තුන මේ නිවනට හැරෙන හිතේ එහෙම නැත්නම් පෘ탁ජන භාවයේ ඉඳලා සීක භූමියටපත් වෙන හිතේ උපාදටිච භංග කියලා පෙන්ලා දීලා තියෙනවා. එහෙම නැත්නම් කියනවනම් අයෝනිසෝ මනසිකාරයේ වැඩ කරපු හිත යෝනිසෝ මනසිකාරයේ කියන පැත්තට යොමලා යොමු වෙලා ඒකේ මුලැමැදාග දකින්න අවස්ථාව කියලා කියනවා. අපි සාමාන්‍යයෙන් භාවනා උපදෙස් දෙනකොටත් යෝගාවචරයේකට මතක් කරනවා යම්ම වේලාවකට තමන්න පුළුවන් නම් ඒ මූල කර්මස්ථානය මූණට මූණ දාලා තියාගෙන ඉන්න අනිකුත් බාධා වලින් තොරව ඒක දිහා බලන්න පුළුවන් තත්වයකට ගන්න ඒක අවස්ථාවක් කරගන්න කියනවා ඒ බලන කර්මස්ථානයේ මුල මැදාක දක්ව ගන්න. උදාහරණයක් වශයෙන් ආනාපාන සති භාවනා කරන කෙනෙක් හොඳට කය තැම්පත් කරලා සම්බර කරලා සහැල්ලු කරලා හොඳට කය දිහා බලාන ඉන්න බව ඉඳගෙන ඉන්න බව හෝ ඉන්න පණ තියෙන බවට හිත යොදාගෙන ඉන්නකොට ආනාපානෙ මතු උණයි කියලා හිතමු. උගව දෙනේ කෝයක තේරුම් අරගන්න නැතුව ඊට පස්සේ ආනාපානෙ මතු වෙන්නේ නැත්තම් කනගාටුවටපත් වෙනවා. ඊගාට මතු වෙන දේ මොකද්ද කියලා බලන එකයි කියන්න කියන්නේ ආනාපානෙ මතු වෙනකම් බලහින්න කියලා කියන්නේ නිදර්ශනයක් වශයෙන් පමණයි. උදරේ පිම්බීම හැකිලින් මතු වෙනවා හොඳයි. ආනාපානෙ මතු වෙනවා හොඳයි. මොකක් හෝ අර තැම්පත් වෙච්ච හිතට මොකද්ද මතු වෙන්නේ? අපි ඒක අරගන්නවා දෙතුන් සැරයක් පරීක්ෂා කරලා බලලා මූල කර්මස්ථානයේ විදියට. ඒ මතුවෙච්ච මූල කර්මස්ථානේ හිටින්නේ නැහෙනේ. ඒක নানা ප්‍රවිධියට හිතවිලි නිසා, සද්ද නිසා, වේදනා නිසා ඉතින් කඩා බිඳ වෙනවා. අලාපාලු වෙනවා. නමුත් යෝගාවචර දන්නවා මේක ඉතින් අලාපාලු වෙන්න දෙන්න තුො දිගට අරමුණේ පැවැත්වීම තමයි ආදුනිකයාගේ වැඩේ. නැත්තම් කියනවනම් ආදුනික හිතකින් භාවනාවට බහින තල තුනා යෝගාවචරයත් මුලින්ම කරන්නේ ඒක තමයි. කඩා කප්පල් වෙන ගතිය ස්වභාවය. මට තියෙන්නේ ඒක තනවාඩනෙක් කියලා ඔන්න උත්සාහ කරනවා. පටන් ගන්න කෙනාට හරි අමාරුයි. මේ කිරිවදින ගොයමක් රක බලා ගන්න කෙනෙක්ගේ එහෙන් කුරුල්ල එනවා මෙහෙන් මේ අනික් මේ උපද්‍රවපත් වෙනවා එහෙන් මේ ලෙඩ රෝග එනවා නානා ප්‍රවිධයට මේ කිරිවදින කොයමට හැම කෙනාම ඇහ ගහගෙන ඉන්නේ. ඒක තමයි අරමුණක් තනි කරලා මතු කරගන්න හදනකොට විවිධාකාරයෙන් ඒ කෙන හිලිමතු වෙනවා. ඉතින් මේවට එක එක පිළියම් යොදන්න ඕන. අවස්ථානුකූලව එක එක පිළියම් යොදන්න ඕන. එතනදිත් මේකට කෙලින්ම අදාළ නැති වුණාට මේ භාවනාවට භෞසුත භාවයේ සඳහා මතක් කරනවා කියන්නේ තියෙන්නේ මතුවෙන බාධාව මොකද්ද කියලා හරියට පිරිසුදු කර ගැනීමම තමයි පිළියමට ප්‍රධාන උත්තරේ. ඒක දන්නේ නැත්නම් මොන පිළියමක්වත් හරියන්නේ නැහැ. මට මේක අරමුණේ ඉන්න බැරි අසවල් කාරණාව නිසායි කියලා ඒක දවස් දවස් වෙනස් වෙනවා. ආන්න ඒක හොඳට දැනගත්තොත් එතනම උත්තරේ තියෙනවා. අපි හිත මේ මොහොතට දැනගත්තා. නැත්නම් ගුරුවරගේ සහයෝගය ලබාගෙන බණ සාකච්ඡා කරලා දැනගත්තා. දැනගන්නලා පිළිමත් හොයාගත්තට පස්සේ ඕන්න අපිට හම්බ වෙන වෙලාවක් අරමුණ මුණට මුණ දාන. එතකොට කියනවා තාම හිත යෝනිසෝමනස්කාරයට අවිලා නැහැ. සතිය සම්පූර්ණ නැහැ. සමාධිය සම්පූර්ණ නැහැ. ඉතින් මේ නැති යෝනිසෝමනස්කාරය හදාගන්නටත් සතිය දියුණු කරගන්නත් සමාධිය දියුණු කරගන්නත් ඒ ඉදිරිපත් වෙච්ච බිම්බි මැකිලිම හෝ ආනාපාන අරමුණේ මේ මුලය, මේ මැදය, මේ අගය බලන්න පියවර තබනකොට මේ මුලය මැදය අගය කියලා වම දකුණේ පියවර බලන්න කියනවා. ඒ බැලිල්ලේදී මේක සාමාන්‍යයෙන් මේ මේකේ සංස්කාර ස්වභාවය. උපාද උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤ තත්තම් පඤ්ඤායති කිය මේ ඒ අරමුණේ මතුවීම. ඒක ලොකු රහසක් තියෙනවා. ඒ මොකද යෝනිසමංස්කාරය පහල වෙලා පහල වෙලා නැති සතිය පහල වෙලා නැති සමාධිය පහල නැති අරමුණ මතු වෙනවා කියලා දකින්නේ මතු වෙලා හුඟාවක් වෙලා ගියාට පස්සේ. හරි පමයි අපේ හිත. ඒ සියුම්ම මතු වෙන එක දැක ගන්න තරම් යෝනිසමංස්කාරය නැහැ. සතිය නැහැ. සමාධිය නැහැ. ඉතින් සා උපාදේ දකින්නවා කියලා කියන්නේ ඊගාව සැරේ. දැන් අපි පිම්බීමක් දැක්කා. ඊගාව පිම්බීම බලනකොට අරිට මුලින් අරිට වැඩිය අප්‍රමාදීය. අරිට වැඩිය සත්‍යමත්ව යෝනිසෝමනස්කාරයෙන් යුක්තව මුල බලන්න ඉගෙන ගන්න ඕනේ. ආස්වාසෙත් එහෙමයි. ප්‍රස්වාසෙත් එහෙමයි. අන්නේ මුල බලන්න බලන්න බලන්න තේරෙනවා සූදානම්ම යන්න යන්න. ලෑස්තිලා යන්න යන්න ඉස්සෙල්ලා ආස්වාසය දැක්කට වැඩිය මුලින් ඉස්සෙල්ලා පිම්බීම දැක්කට වැඩිය මුලින් මේක දැක ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. අර හිත සතිමත් වෙන්න වෙන්න. යෝනිසෝමනස්කාරය පහළ වෙන්න පහළ වෙන්න. සමාධිය වැඩෙන්න වැඩෙන්න. මේවා ප්‍රත්‍යুৎපන්න ධර්ම. මුල දකින්න දකින්න සතිය වැඩෙනවා සතිය වැඩෙන්න වැඩෙන්න මුල දකින්න. මුල දකින්න දකින්න සමාධිය වැඩෙනවා සමාධිය දකින්න දකින්න වැඩි වෙන්න වැඩි වෙන්න මුල දකින්න. යෝනිසමනස්කාරය පහළ වෙන්න පහළ වෙන්න මුල දකින්න ගතිය වැඩි මුල දැකීමෙන්ම යෝනිසමනස්කාරය පහළ වෙන්නේ. තන්නේ කර අධිරාජ්‍යවාදී ධර්මයක් එතන තියෙන්නේ. ලෑස්තිලා ගිය මිනිස්සයා ඒ උතුණම පහල කර ගන්න. මොකද්ද පහල කර ගන්නවා කියන්නේ? මතුවෙන මතුවෙන ආස්වාසේ මතුවෙන මතුවෙන පිම්බීම මතුවෙන මතුවෙන වමේ දකුණේ අත ගන්න යන එන කන බොන සෑම දෙයකම. ඒකේ එච්චර මෝරන් ඉස්සලා ප්‍රමාදයට වැටෙන්නේ නැතුව මතුවෙනවත් හා සමගම දැනගැනීමේ උපක්‍රමයට අපි කියනවා උපාදේ බලනවා කියන්නේ. ඊගාට වයෝපඤ්ඤායති. ඒක නැති වෙලා යනකොටත් නැති වුණා කියලා එක පාර්ට මත අරින්න එපා. ඔක නැති වෙගෙන යන්නේ ක්‍රමයෙන්. මුළු ලෝකෙටම පොදු ධර්මතාවය තමයි කිසිම දෙයක් කිසිම විටක එකවර දඩස් කාලා මතු වෙන්නේ නැහැ. කිසිම දෙයක් කිසිම විටක එකවරම දඩස් කාලා නතර වෙන්නේ නැහැ. ක්‍රමානුකූලව මතුවලා උච්චත්තාරටපත් වෙලා ක්‍රමානුකූලව බැස යාම තමයි න්‍යාය ධර්මයි. අපේ තියෙන ප්‍රමාදේ නිසා අපේ තියෙන අයුනිසමස්කාරය නිසා අපේ තියෙන අසති මේ අසත්‍යමත් ගති කියන්න පුළුවන්. සමාධිය නැතිකම නිසා අපි හිතන එක පාරට මේක ඩොග් ගාලා පහළ වුණා. එතකොට අපි පමයි. එතකොට අපිට කරන්න දෙයක් නැහැ. ඒක බලවත් මම දුර්වලයි කියලා කිය. නුසර්වචනාංශේ බොහෝම නිස්සද්දව මත සිනාවකින් යුක්තව මතක් කරනවා. ඕකම නැවතපත් වෙන්න අරින්ද. මතුල හොඳට බලනින්ද. ඔయిత ඉස්සෙල්ලා ඔච්චර මේක ඝන පහළ වෙනකම් පමා වෙන්නේ නැතුව දැක්කොත් සතියෙන් යුක්තව යෝනිසමනස්කාරේ ඔయిత ඉස්සෙල්ලා අවස්ථාව දැක්ගත. ඒකකොට Tamanට වාසි ඒකට අවාසි. ඊට පස්සේ හරි ඒවත්ින් තවත් බලනකොට තවත් ලාමක අවස්ථාව පටන් ගන්න අවස්ථාව මතුවේගනේ නවත්තා දකින්න දකින්න දකින්න අර ගහ පොරෙන් කපන්න පුළුවන් ගහ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලා අල්ලන්න පුළුවන් මෙන්න මේ විදිහට උපාදේ බැලීමේ ඒ ප්‍රතිබිම්බයම ඒකෙම ක්‍රමසාවිදි වයටක් තියෙනවා වැය වෙලා යනකොට ඒක පාරට මේක අසුබයි මේවා බලන්න හොඳ නැහැ වහාම ඉවර කරන්න ඕනෑ කියන හැඟීමෙන් තොරව ඔක එක සැරේ ඉවර වෙන්නේ ඔක ගෙවිගෙන නැහැටි කොහොමද කියලා බලන්න හිටියොත් බලන්න ගොඩාක් දේවල් තියෙනවා එතකොට පේනවා මේ උපාදේ හරි සජීවී දෙයක් නොතන් නොදන්නා තැනක සිටලා දන්න තැනට අවිලා තියෙන්නේ සියුම් තැනක ඉඳලා ගොරෝසු තැනට අවිලා අවිලා තියෙන්නේ නොපෙනෙච්ච තැන ඉඳලා පේන තැනට අවිලා තියෙන්නේ මේ කොතනදීද පේන්නේ නොපෙනෙන තැන දෙක තමයි අපේ සතියේ දක්ෂකම. සතිය සීමාව. හොඳට සතුටුමත් වෙනකොට වෙනද නොදක්ක දේ දකින්න. හොඳට යෝනිසමස්කාරය පහලනකොට මතුවෙන්නත් ඉස්සෙල්ලා දැන් මතුවේගෙන එන්නේ කියන දාට පවා එළඹ සිට 100 පහල වෙනවා. බලාපොරොත්තු ගතිය. බලාපොරොත්තු කියන එක වැරදි මෙතන සූදානම් ගතිය. ආනෙවට බය වය වයිත් මේ දේ දකිනකොට ඒ දේවල් වල සජීවිකම දකිනකොට ඔය උපදුනාට පස්සේ වැය වෙන තැන දක්වා තියෙන අන්නේ වගේ සජීවී ගතියක් මිස එකම චිත්තසනකත් ඉසුඹලන්න මේක පමා වෙන්නේ නැහැ. නතර වීමක් නැහැ. ඒ නිසා තිතස්ස අඤ්‍යතත්තම් පඤ්ඤායති. ඔය ත්‍ිතිය කියන අපි කියන එකෙත් වෙනස් වෙන බව තමයි තියෙන්නේ. එහෙම ආස්වාසයක් කියලා අල්ලන්නේ එකක් නැහැ මේකේ. ගුණයක් තියෙන. මුලැමැදාක ওই විදිහට දකිල්ල අපි තාම කියනවා අයෝනිසමංස්කාරයෙන් දකින්නේ අසතියෙන් දකින්නේ සමාධියෙන් තොරව දකින්නේ මේන මේ විදිහට දැක්කන දැක්කන ගිහිලා යම් දවසක ඇතිවීම නැතිවීම දෙක මතුවෙන තා කර්මණු වල ඒ කියන්නේ මූල කර්මත්තා විතර නෙමෙයි ශබ්ද ආවත් වේදනා ආවත් හිතවිලි ආවත් නිදිමත ආවත් උනන්දු ආවත් ඇහැට රූප ඇද්දක වාණින් දැතිපා රූප පේන්න ගියත් වෙන වෙන දේවල් දිවට රස දැනෙන්න ගියත් මේ සෑම දෙයකම සම රස භාවයටපත් වෙලා හුද්දට කොචතාන බත්තලියක් වගේ හුද්දට උතුරන්න පටන් අරගත්තට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සතිය ඇතුළට නැමුණාට පස්සේ මොකද ඇතුළට නමනයි කියන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් එළියට යන්නේ නැතුව ඇතුළතගත ආරම්මණයකට ගියාට පස්සේ ඒක ඇතුළේ තියෙන පුදුමාකාර ජව ශක්තියක් බලවේග පේස කර්මාන්ත ආයතනයක් වගේ විදුලි උත්පාදක යන්ත්‍රයක් වාගේ. පුදුම වේගයක් මේක ඇතුලේ තියෙන්නේ. කිසිම චිත්තක්ෂණ දෙකක විවේකයක් නැහැ. විශ්‍රාමයක් නැහැ. ඉසුබලන්ට තනක් නැහැ. ඒ තරම් වේගයක් තියෙන එක තමයි අපි බාහිර රූපයක් බලලා ස්ථිර රූපයක් තියෙනවා මම ඒක ෆොටෝ ගන්න ඕනේ අරගෙන තියා ගන්න ඕනේ කියලා ඒවා ස්ථිරව කරගන්න හදන්නේ අපේ තියෙන මේ අනිච්චේ නිච්ච සංඥාව නිසා. ඇතුළත බැලුවොත් බලානින්ද වෙලාවක් නැත්තරම් වේගෙන් කරකෙන වේගයක් මේකේ තියෙන. ඒක අපිට වෙහෙසක්. ඒකෙන් අපි කැමති නැහැ. ඒ නිසා අපි රූපයක් බලලා එළියේ ඒ රූපේ ස්ථිර පවතින එකක නිල් පාට එකක් එක කහ පාට එකක් ඒක ලොකු එකක් ස්ත්‍රී රූපයක් පුරුෂ රූපයක් කියලා ඒක නිමිටි අරගෙන ඒක ස්ථිර කරලා ඒක ෆොටෝ අරගෙන තියාගෙන ඒක දිහා බල බල ඉන්න අපේ මේක නම් සදාකාලික වටින සුබ නිමිත්තක් කියලා. මුතන් සද්දයක් අහුවාම ඒ සද්දේ ස්ථිර කරගන්න හදනවා. ගඳක් ආපුවාම ඒක නැවත නැවත ගන්න හදනවා. රසයට, පහසට, හිතවිලි වලට. නමුත් අපි දන්නවා මේ සේරම පටන් ගන්න යන අර Javaයෙන් ඒ Javaයේ කිසිම නිමිති ගන්න තැනක් නැහැ. ඉසුඹලන්ට තැනක් නැහැ. විවේක වෙන්න තැනක් නැහැ. ඒ නිසා ඒකට යන්න අකමැතිකම නිසා අපි බාහිරයට යනවා. යම් දවසක උත් මේ මතුවෙන මතුවෙන සෑම අරමුණකම ඇතිවීම පැවතීම දකින්න ඇතුළට හැරුණාට පස්සේ තේරෙනවා බාහිරේ හොයන්න හොයන්න හොයන්න අපි නන්නත්තර වෙනවා. ගැති වෙනවා. ආමිෂ පැත්තට යනවා. දැවෙන, දැවෙන තත්ත්වයට යනවා. ඇතුළට යන්න යන්න වේගයක් අහු වෙනවා. හැබැයි කිසිම ආමිෂ ගතියක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් විනිර්මුක්ත වෙනවා. ඇහැ, කන, දිව, නාසය, කය, මන කියන එකෙන් විනිර්මුක්ත වෙනවා. නමුත් ඇතුළත ඒවට අහු වෙන්නේ නැති මොකද්ද ජවයක් තේරෙන්න පටන් ගන්නවා. ඒ ජවයට කිසිම දෙයක රස වෙනසක් නැහැ. රූප එකයි ශබ්ද එකයි රස වෙනසක් නැහැ. ශබ්ද එකයි ගන්ධ එකයි රස වෙනසක් නැහැ. ගඳයි රසයි පහසයි මොනම දෙයකවත් වෙනසක් නැහැ. ඔක්කොගේ මූල ස්වභාවයටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන්න පටන් අර ගන්නවා මේක දැකීමේ හැකියාවට තමයි එහෙම නැත්නම් මේක දැකීමේ හැකියාව තියෙන මිනිහට තමයි මිනිස්සයි කියලා කියන්නේ. ඒකත් දැකීමේ හැකියාව තියෙදී ඒක නොදක ඉන්නවා නම් අපිට කියත හැකි අමනුස්සයි කියපුවම තරහ වෙනවනේ. ඒ නිසා කියගේ ක්ෂණ සම්පත්තිය පන්නනවා කියයි. ක්ෂණ සම්පත්තිය පන්නනවා කියලා කියන්නේ ඒක දකින්න නැතුව අර බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ බල බල ඒව මන මන කිර කිර කහ රතු නිල් කිය කියා නම් වනන් දීගෙන ඉච්ඡිතසාර කරගන්න හදනවා. ඇතුළට ගියා නම් තේරෙන පටන් අර ගන්නවා. මෙන්න මේක දැකීම තමයි මේ ක්ෂණය කනෝ වේමා උපච්චකා කියන විදිහට අනේ මගෙන් ක්ෂණය නොගිලිහෙවා. මම ප්‍රමාදයට නොවැටේවා. මම අප්‍රමාද වෙම්වා කියලා මේක දිහා බලන ඉනකොට ඒ පුද්ගලයාට අයෝනිසමනස්කාරයේ බහුල ගතිය යෝනිසමනස්කාර බහුල ගතියට හැරෙනවා. අසතියේ බහුල ගතිය සතියේ බහුල ගතියට හැරෙනවා. අසමාධියේ බහුල ගතිය සමාහිත බවට අසමාහිත හිත කියලා කියන අසමජ්ජාති හිත කියලා ගමීකතොට කියන්නේ. හා අසමජ්ජාතියයි කියලා වචන ඇවිල්ලා තියෙන අසමාහිත හිතේ. අසමාහිත හිත වෙනුවට සමාහිත හිත පැත්තට වැටෙනවා. නැත්තම් හිත සමතේකටපත් වෙනවා. සම්ම සමිතියක් යුද්ධ කළ රණ දැන් ඊයේ ප්‍රදේශ ඡන්දේ උන් සමතේකට දැන්පත් වෙලා තියෙන්නේ. ඒක පැත්තක් දිනු. ඊට පස්සේ ආයෙ නැහැ කතා කරන්න දෙයක් නැහැ. දැන් ආයෙ නැ ඡන්ද කතා නැහැ. ඒ වගේ දැන් සමතේකටපත් වුණාට පස්සේ ඒ ජීවනාර දැඩි අපේක්ෂාශීලී ගතිය ඇඟරත් වෙන ගතිය නැතු වෙනවා. ආහනයකට පත්වීම තමයි මේ උද්‍යප්පේ ඥානදී බලවත්ව සිද්ධ වෙන ලොකු කැපකිරීමකින් කෙරෙන්නේ. මොකද්ද කැප කරන්නේ? මම මමයා. මගේ රුචිකත්වය. මගේ පෞරුෂත්වයයි. මගේ මන අපේ. ඒවා ඔක්කොම තියෙන තාකල් මේ දේවල් අතර තාරාතිරම් තියෙනවා. ඒක සමරසය මතුවෙන්න බෑ. ඒව පාවා දෙන්න නැතුව. ඒව පාවා දීම කෙරෙන්නේ මනාපෙන් නෙවෙයි. නොදැනුවත්වම සිටිනවා. ඒ මන ඒ පාවා දීම සිටුවෙන්න ඉස්සර වෙලා කරන භාවනා කොටස් ඉගෙන ගන්න බණ එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා ඔක්කොම සුත්තම ඥානෙට වැටෙනවා. සමහර විටක ඒවා චින්තාමය ඥානවලටපත් වෙනවා. ඒවට කියනවා ඥාත පරිඥාව කියලා. දැන ගන්නවා මෙන්න මෙහෙම ලෝකයක් තියෙනවා මේ ඇහැට කනට පේන ලෝකෙට අමතරව වෙන ලෝකයක් තියෙනවා තිරසනුගෙන් ඇහුවට ඒක තේරෙන්නේ නැහැ ඒක නිසා අපි තිරසන් වුණාම අපිට ඒක අහිමි වෙනවා හොඳ සත්පුරුෂ කල්යාණ මිත්‍රු ළඟට ගියාම මිනිස්යෝ ගාවට ගියාම සත්පුරුෂයෝ ගාවට ගියාම ඒක වැටහෙනවා නමුත් නිකන් හම්බ වෙන්නේ නැහැ ඒක වැටහෙන්න ඕන වටහා ගන්න ඕන කියලා ඒකටම යෙදී ගත කරු ඔක්කොටම හම්බ වෙන්නේ නැහැ හම්බ වෙන්න නම් මෙන්න මේ ක්‍රියාපටිපාටියක් තියෙනවා කියලා ඥාත පරිඥාවක් පහළ වෙනවා. ඥාත පරිඥාව පහළ වෙලා ඒක ඒකට ඒකට මේ ක්‍රමසා විදි ක්‍රියාත්මක කරන පිරිසක් තමයි මේ වගේ තැන් වලට එකතු වෙන්නේ. ලොකු කැපකිරීමක් කරලා. ඒ ඔක්කොටම ඒ දේ අත්දකින්න හම්බ වෙනව නෙවෙයි. ඒ කියන්නේ ඒක ඒක තීරණාත්මක තැනකටපත් වෙනව නෙවෙයි. මේ තීරණාත්මක තැනටපත් වීම තමයි මාර්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ. උද්‍යප්පේ ඥානය කියලා කියන්නේ එතෙන් එනකොට තේරෙන පටන් අර ගන්නවා. මේ ඇහැ කන දිව නාසය කය මන කියන දේවල් අපිව වශී කරන සංසාරේ පුරාවට මේක ස්ථිරයි, මේක සුඛයි, මේක සුභයි, මේක ආත්මයි කියලා කිව්වට බුදුරජාණන් වහන්සේ දෙන පාරතිගේ හරියට ඇතුළට ගියොත් මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේකේ ආත්මයක් නැහැ කියන එක තීරණය කරගන්න පුළුවන් තොරතුරු ලැබෙනවා. නැත්තම් තීරණය කරන තරම් අභ්‍යන්තරගත පුද්ගලික සාක්ෂි ලැබෙනවා. ඒකත් කලාතුරකින් තමයි සිදු වෙන්නේ. නමුත් ගලකට ගහලා ගහලා ගහලා ගහලා ගහලා එක වරක් පැලිර ගියාට පස්සේ ආය මොන කපටවත් ආයේ පැලිර මකන්න බෑ. ද්විදා භින්න පුතු සීලා කිව්වා වගේ දෙකට බිසීගේ පළල් ගල්තලාවක් වගේ එක පැලිරක් යනවා. ඒක තීරණයි. ඒකට කියනවා තීරණ පරිඥා කියලා. අන්නේ තීරණ පරිඥාවේ පළවෙනි අංග තුන තමයි භය ඥාන, භංග ඥාන, භය භංග ඥාන, භය ඥාන ආදීනව ඥාන කියන්නේ. හරි තීරණ පටන් ගන්නවා මේ මහා කළු ගලව තිබුණ එක ගහපු ගැහිල්ල නිසා. එකකින් නෙවෙයි කෝටි වාරයක් ගහලා ගහලා ගහලා ගහලා ගහලා පැලිරක් කියාට පස්සේ තේනවා මේක පැලිර ගියාට පස්සේ නම් ආය හාගිසන්න බෑ. ඒ වගේ මෙච්චර මිනිස්සු මේක ස්ථිරසාර කරගෙන මේ ගොඩනගිලා දාන හිටියද මේක පැලෙන සුළුයි. ඒක බින්දෙන සුළුයි කියලා ඒකේ ආදීනව දකින්න පටන් අර ගන්නකොට අර තීරණ පරිඥාව තමන්ගේ ඇතුළතින් ආපු සාක්ෂි ආමිෂ සාක්ෂි නෙමෙයි නිර්ආමිෂ සාක්ෂි තුලින් ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා මේකේ බය වෙන්න තරම් දෙයක් තියෙනවා මොකද මුළු ලෝකෙමත් සදා කාලෙමත් මේක ස්ථිරයි කියලා කියන ලනුව තමයි මම කාලා හිටියේ. නමුත් මේ ਸਰුවචනාංශයේ දීපු ප්‍රතිපදාව සීල සමාධි ප්‍රඥා ක්‍රමයට යනකොට මේකේ තියෙන හිස් බව, බොල් බව, අසාර බව මේකේ ඇතුලේ මේ නිවාසී කෙනෙක් නෑ විධායක කෙනෙක් නෑ විඳින්නෙක් නෑ ධර්මතාවයක් පණක් බවත් ඒක ඝන බහලව බැලුවොත් ඇත්ත යුක්ති ශක්තිමත් නිශ්චල බව පෙනුනට කොටසක් ගන්න බිඳලා බැලුවොත් ගන්න දෙයක් නැහැ. නිකන් හිස් බවක් විතරයි තියෙන්නේ කියලා ඒ තීරණ පරිඥාවට එනකොට ඒ පුද්ගලයා පුදුමාකාර තනිවිල්ලක් තනි වෙනවා. අසරණ විල්ලක් අසරණ වෙනවා. මොකද හේතුව මුළු ලෝකෙමත් සදා කාලයක් ඔහුට විරුද්ධව නැගී හිටිනවා. ඔක්කොම කියනවා මේක නිට්ටයයි, මේක සුඛයි, මේක සුභයි, මේක ආත්මයයි, නිට්ටය කියාපං, සුඛ කියාපං, සුභ කියාපං, ආත්මය කියාපං, ආත්මේ පෝෂණය කරපං කියලා. ඕනි තරම් පෙරක දොරවල් ඉන්නවා. නඩු කතා කරත හැකි, අයිතිවාසිකම් සඳහා සටන් කරත හැකි, එහෙම නැත්නම් චෝදනා කරත හැකි. අපේ මුළු සටනම මෙතෙක් කල් කරගෙන ආවේ ඔන්නෝ චෝදනා මත. ඔන්නෝ අයිතිවාසිකම් මත. ඔන්නෝ දෙන ලනුව මත. තමන්ගේ ඇතුලෙන් හොඳටම තේරෙන පටන් අර ගන්නවා මේ අපි සටන් කරුවට මේක නිට්ටයකරනද හරියට කොටසක් අරගෙන බලාන ගියොත් මේක අනිත්‍යයි. ඒක අනිත්‍ය නිසාම චිත්තක්ෂණයක් ඉසුඹලන්ටවත් විවේක දෙන්නේ නැතුව සැලෙන ගතිය නිසා, පෙළෙන ගතිය නිසා මේක දුකයි. නමුත් වාසනාවට එතෙන්ට ගිය කෙනාට සාන්තියක් ඇති වෙනවා මේක අනාත්මයි. මා සඳහා වෙච්ච දඬුවමක් නෙවෙයි. මට කරපු හුනියමක් නෙවෙයි. මේක සනාතන ධර්මයේ ලෝක ස්වභාවය. ඉස්ලාම දැක්කේ සරුවච්චන් වහන්සේ කියලා. ඒක නිසා උන්වහන්සේ මතක් කරන මේක දුක් වශයෙන් බලාපං අනිච්ච වශයෙන් බලාපං කියලා කියන්නේ නැස්චාර්ථයට නෙවෙයි. ඒක අනිත්‍ය වූ දුක්ඛ වූ දේ අනාත්ම බව දැකීම තරම් සපතක් හිතට නැහැ. තීරණ මට්ටමේවත් නැහැ. තීරණ පරිඥාවේදී පවා තේරෙනවා මේ තරම් දුක් දෙන දේ මේ තරම් අනිත්‍ය වූ දේ මම කියන්නේ යෑමෙන්න මේ දුක තියෙන්නේ. මේක අනිත්‍ය අනිත්‍ය වශයෙන් ওই ලෝකෙම නැහැ කිව්වත් සදා කාලේ අපේ තිබුණු මතකේ නැහැ කිව්වත් අනිත්‍ය අනිත්‍ය වශයෙන් පිළිගන්න නම් නිකන් සාමාන්‍ය වීරිය තිබිලා බෑ වීරත්වයක් අවශ්‍යයි. ඒ වගේම මේක සැපයි කියන්න අපි කොයි කෙනා අපිට යෝජනා කරත් මේක දුකයි කියලා පිළිගන්න නම් අපේ පෞද්ගලික අත්දැකීම තියෙන්න ඕනේ. ඒක යෝනිසෝමනස්කාරය පැත්තෙන් බලන්න ඕනේ. සතිය පැත්තෙන් බලන්න ඕනේ. සමාධිය පැත්තෙන් බලන්න ඕනේ. ආර්යෝත්තමෙන් අහසල බලන පැත්තෙන් බලන්න ඕනේ. බලන්න බලන්න යනකොට තේරෙන පටන් අර ගන්නවා මේකට yaadena විදියට බලලා යෝනිසමනසකාරයෙන් සතියෙන් බලන්න පටන් අරගත්තොත් අර නිට්ටයයි සුඛයි සුබයි කියව එක මොන තරම් විකාරයක්ද මොන තරම් අන්ධකාරයක්ද මේකටනේ අපි මෙතෙක් කල මේ දැනුම කියාගෙන උන්නේ මේකනේ අපි දැන් අපේ ආරක්ෂකයා වශයෙන් තියාගත්තේ පෝෂණයට ගත්තේ වඩන්න ඕනේ කියලා ගත්තේ ඒ නිසා සංසාරේ පුරාට මොකද්ද කිරුවේ මේ අනිත්‍ය ඌ දෙයක් නිට්ටයයි කියන්නේ ඉතින් ලෝක ඥානයක් ඇති කරගෙන සල්ලි හොයාගෙන නෑදෑ හොයාගෙන වටේට ආරක්ෂක වැටවලු දාගෙන අර නිත්‍ය කරගන්න හදනවා. නමුත් තීරණ පරිඥාවේදී සබ්බේ සංඛාරා අනිච්ඡන්ති යදා පඤ්ඤාය පස්සති. සංස්කාර කරගන්නා වූ යම් තාක් දේවල් තියෙන දේ සියල්ලම අනිත්‍ය බවත් ප්‍රඥාවෙන් යම් දවසක යා දකිනවනම් අතනිබ්බින්දති දුක්ඛේ ඒ පුද්ගලයා මේක මේ අනිත්‍ය වූ දෙයක් නিত্য බවටපත් කරගන්න දඟලන දැඟලිලි. දඟලනකොට දඟලනවා. කටුකුරුන් දිසානස කියන්නේ ලණුවක් දඟලනද දඟවට ගන්න ලණුවක් මේ මේ ලණු අඹරන්නේ ඉස්සලා දඟ දමා ගන්නවා. දඟ දමා ගන්න තමයි අපි මේ දඟලන්නේ. දඟ දැම්මට පස්සේ විලුවට. මින් දඟලන්නේ නැති දණුව දඟලන්නේ නැහැ. දඟලන්නේ නැත්නම් වෙලු වැටෙන්නේ නැහැ. තත් වශයෙන් තිබ්බට කවදාකවත් ඒකින් ඒ ලනු ගතිය එන්නේ නැහැ. තේඩා ගතිය එන්නේ නැහැ. කඹ ගතිය එන්නේ නැහැ. අපි අර කෙස් ටිකක් මේ තන්තු ටිකක් අරගෙන වෙලුවක් හදවක දඟලනවා. දඟලාලා වෙලු වටනවා. වෙලු වටන්න දඟලනවා. ඒක තමයි අපි මේ සංසාරේ පුරා කරන්නේ. ඊට පස්සේ කියනවා අපි බැඳුනා කියලා. බැඳෙන්නේ අර හදාගත්ත ලනුවෙම තමයි. දඟලන්නේ නැතුව හිටියොත් ඒක දඟ වැටෙන්නේ. දඟ වැටෙන්නේ නැත්නම් වෙලු වැටෙන්නේ නැහැ. වෙලු වැටෙන්නේ නැත්නම් බැඳෙන්නේ. ආන්නේ විදිහට මේ සීල සංස්කාර අනිත්‍ය බව අනිත්‍ය වශයෙන් දැකගත්තොත් මේ සා විශාල සටනක් දුක් දෙන සටනක් අවශ්‍ය කරන්නේ. ඉතින් ඒකෙදිතර මේ අපි මේ කතා කරන්නේ නම් ඇත්ත වශයෙන්ම කියනවනම් මේ නිබ්බිදා ඥානය පිළිබඳව නමුත් ඒකට මේ සංස්කාර කියන ගත්ත කොටස තමයි අපි දඟලන්න උත්සාහ කරන්නේ. ලෝකේ තියෙන ඔක්කොම අපි බදාගන්නේ නැහැ. අපේ රුචි කොටස, මගේ මනාප කොටස, මගේ අප්පා දීප කොටස, අම්මා දීප කොටස කියලා අපි කොටසක් වෙන් කර ගන්නවා. ඒ ටික තමයි මගේ කියා ගන්නවා. ඒකට තමයි සංස්කාර කරගත්තා කියන්නේ. ඔය යන දේ යnderර හිටියනේ ඒවා සංස්කාර වෙන්නේ. තණ්හා වෙන්නේ, උපාදාන වෙන්නේ, සංස්කාර වෙන්නේ. අපි එහෙම නෙවෙයි. මේ කොටස මම කරන්න ඕනේ. මේක මගේ අධිකාරියට. මේක මගේ රුචිය, මගේ මනාපේ. මගේ ආත්මය කියලා කොටසක් අල්ලගන්න. අල්ලගත්ත කොටස තමයි දඟලන්නේ. ඒක තමයි දඟ වැටෙන්නේ. ඒකෙන් තමයි වෙලි වැටෙන්නේ. ඒකෙන් තමයි බැඳෙන්නේ. ඒක නිසා පෙමතෝ ජායතෝ ස්ථායති ශෝකෝ කියලා තියෙන යමකට ප්‍රේම කරා නම් එතනින් තමයි ශෝකේ ඉන්නේ. අපි කිසි දෙයකට ප්‍රේම කරන්නේ නැතුව සමසේ තියාන හිටියා නම් කිසි තැනකට අපි දඟලන්නේ නැහැ. ඒවට එතකොට ඒවා දඟ වැටෙන්නෙත් නැහැ. දඟ වැටෙන්නේ නැත්නම් වෙලි වැටෙන්නෙත් නැහැ. වෙලි වැටෙන්නේ නැත්නම් කඹ ඇඹරෙන්නෙත් නැහැ, බැඳෙන්නෙත් නැහැ. ඉතින් ඒක ලෝකයට වෙන්නේ කරදරීමක් විදියට. ලෝකයා හිතන්නේ නෝන්ජල්කමක් විදියට. නොත ලෝකයා හිතන්නේ මේ කිසි දෙයක් නැතුව අත අපිට අතක් තියාගෙන ඉන්නවා දඟලන්නෙත් නැහැ. ඒකට මොනවාක්වත් දඟ දාන්නෙත් නැහැ. අපි නම් එහෙම නේ. අපි දඟලලා දඟ දමාගෙන වැටිලා අඳලා කර කර කරනවා. ඒගොල්ලෝ මොකක්වත් නැතුව නිකන් ඉන්නවයි කියලා එහෙමනම් කියන්නේ කියන්නේ කරාරිනවා කිය. නෝන්ජලගෙන නැත්නම් බුබ්බඩේ කියලා කිය. ඉතින් අර දන්න මිනිහා අධදකව මිනිසයා කවුරු දඟලවුවත් දඟලන්න යන්නේ නැහැ. ආයෝහණය කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ අනායෝහණය කරනවා. Taman කරායි තාම උග්‍ර ප්‍රශ්නයක් ආවත් හුඳුර ප්‍රශ්නේ දිහා මේ මුලය, මේ මැදය, මේ අගය කියන හදනවා මිසක් මේ පැත්ත විච්චි කුරුණක පල්ලා මේ පැත්ත චෝදනා කුරුණක පල්ලා මමයි දැන් මිනිස්සු දෙන ඕන්න අහගන්නලා විනිශ්චය කියලා විනිශ්චය කරන්න යන්නේ. උහේ නඩුව කතා කර කර ඉන්නවා. සංස්කාර කරගන්නේ මේක මගේ කරගන්නේ ප්‍රශ්නේ. ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ ඌරගේ මාළු ඌරගේ පිටියම තියලා කපන එකයි කියන්නේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා මේ ලෝකේ අපිට දුකක් ආවන අනිත්‍යත්වයටපත් වුණා නම් අනිත්‍යයටපත් උනේ මගේ කියාගත්ත කොටහ පමණයි. වෙනත් විදිහකට කියනවා නම් අනිත්‍යත්වයටපත් වීමේ දුකක් ඇති කරන්නේ මං කොටසක් වෙන් කරගත්තොත් විතරයි. ඒක කොහොමවත් නැත්තම් අනිත්‍යයටපත් වෙන එක දුකක් වෙන්නේ නැහැ. දුකක් වෙන්නේ මේක මගේ කියාගත්ත නිසා. මගේ කියනකොට මෙහෙම වෙව වෙනස් වෙන්න දෙන්න පුළුවන්. මේවා අපි රකින්න එපා. ඒවා අපේ මේ වගකීම්නේ යුතුයගන්නේ කැක්කුමනේ කියලා ඒව රකින්න උත්සාහ කරන රකින්න කරන්න කරන්න ලෝක ස්වභාවයට අක වෙනස් වෙනකොට අනේ මම නිකම්ම නිකන් කොඳුයට පෙලක් නැති වැල් ගැඩවිල්ලක් වගේ සතෙක් බාටපත් වෙනවා. එතකොට දුකයි. ඉතින් නිසා සංස්කාර කරගත්තොත් පමණයි යමක් දුකක් වෙන්නේ. සංස්කාර කරගත්තොත් පමණයි ඒක අනිත්‍යයටපත් වෙන්නේ. සංස්කාර නොවිච්ච දේවල් අනිත්‍ය නොවෙනවා නොවේ. නමුත් අපිට ඒක ප්‍රශ්නයක් නෑ. ගංගාවල් පහළට ගැලුවට ඒ ගංගාවල සාර පොළවේ තියෙන හොඳ පොහොර ගලාගෙන මුදට යනකට අපිට ගාණක් නැහැ. මොකද ඒක අපේ ගංගාව නෙවෙයි අපේ රට නෙවෙයි. අපේ රටේ අපේ ගංගාවල් හොදාගෙන පාලනය කරන තමයි ඔන්න අපි බේලි බඳින්නයි දඟලන්නේ. අන්න වගේ සංස්කාර කරගත්තොත් පමණයි ඒ සංස්කාර කරගත්ත කොටසේ තියෙන අනිත්‍යත්වය අපි දකින්නේ. ඒ ටිකට අපි වග වෙන්න ඕනෑ කියන ගණ තක తీරුකම නිසා. මෝඩකම නිසා. ඕනනම් කියකේ අසත්පුරුෂකම නිසා. එනතෙන් කියාගේ පමාව නිසා. අයෝනිසු මනසිකාරය නිසා. අර සේරගෙම දුක් වලදෙනවා. දුකක් පාටපත් වෙනවා. ඉතින් මේ මං කියලා කොටස් ගත්ත කොටසත් ඊට පරිබාහිර විශාල අනික් ලෝකයක් හුදු දෙකම නිකම්ම නිකං සංස්කාර කොටස් පමණයි මම මේ මගේ සංස්කාර කර ගන්න ඕන කමක් නැහැ කිව්වොත් ඒවා වෙනස් වෙනවා දකින්න ඕක ඉතින් ඒකත් වෙනස් වෙනවා මේකත් වෙනස් වෙනවා කියලා ඉන්න පුළුවන්. ඉතින් මේ මගේ කොටස කියලා ගත්ත කොටස වෙනස් වෙනවා කියලා දුක් වෙන දෙයක් නැහැ. මොකද පරිබාහිරේ අල්ලගත්තේ නැති කොටස දිහා සමහිතින් බලනවා. අල්ලගත්ත කොටසත් සමහිතින් බලනවා. බලනකොට ඒ පුද්ගලයාට ඉච්චර මගේ කොටස විතරක් උණු වුණා කියලා කියන දෙයක් නැහැ. හැටි කියලා තේරුම් ගත්තොත් ඒකට තේරෙනවා මේක අනාත්ම ස්වරූපයෙන්, අනුන්ගේ ස්වරූපයෙන්, පරතෝ සංකල්පයෙන් බලන්නේ හිටියොත් මේ අල්ලාගත්ත නිසායි ප්‍රේම කරපු නිසායි ශෝකය ඇවිල්ලා තියෙන්නේ. ප්‍රේමතෝ ජායති ශෝකෝ. තණ්හාය ජායති ශෝකෝ. ඉතින් ඒන්නේ தત્ත්වේ ඥාත පරිඥාවෙන් කලින් අහලා දැන් මේ තීරණ පරිඥා වශයෙන් අල්ලන අල්ලන කොටස බය එලවන බව. ඒ කියන්නේ ඒකේ අර උපාදටිටි භංග කියලා අපි ඉගෙන ගත්තේ අරමුණක මතුවීම පැවතීම සහ නැතිවීම කියලායි සම්ප්‍රදාන කුල උගන්වන්නේ. දැන් අලුත් උපාද චිති භංගයක් උගන්වනවා. මොකද්ද? උපදීන හරියක් උපදින අදහසක් මේ ඔක්කොම බින්දෙන බව. බින්දීම තමයි අපිට ආරම්භයේදීම පේන්න පටන් ගන්න. මොනවා හරි දකින්නකොටම හිතෙනවා මම වීදුරු බාණ්ඩ මේක කැඩෙනවා. ඔය සාමාන්‍ය ගමේ කතාවක් කියනවා මේ ලස්සන ගැටිසියක් කලිය උකුල තියාන යනකොට ඊළඳාරි මොකද කරන්නේ? ඒ ගැටිසිත් එක්ක ආශ්‍රය කරන්න ඕනෑමට විපාසාවට කියලා නංගි වතුට්ටියක් දීපන්කෝ කියලා කියනවා. ඉතින් ඇත්තටම අර කෙල්ල කුලිම කලේ තියෙද්දි වතුර ටිකක් දුන්නාට පස්සේ අර ඊළඳාරි අර අර කත තියලා කටෙන් වතුර ටික බීපුවා මොකද්ද දෙපැත්ත සංසිඳනවා. පිපාසෙ විතර නෙවෙයි තව මොකද්ද සංසිඳනවා. ඔය දිගටම කරනකොට කෙල්ල දැනගන්නවා මේ එන හැඩ. ඒකට ගස්සනවා. ඒක කොල්ලා කියනකොට නංගී මැටි කල ගස්සන්න දෙපයි කිය. ඒ වගේ තමයි ඕන දෙයක් දකින්න බෑ මැටි කල බව දන්නවනම්. දඟලන්න කියලා කැඩෙන බව දන්නවනම් දකින දකින දේ ඔය හදන විශාල කොට නැගිලි ආණ්ඩු මොන දේවල් වුණත් බිඳීම දකින්න පටන් අරගත්තට පස්සේ යෝනිසමනිස්කාරයෙන් දකින්න පටන් ගත්තට පස්සේ දීක ආරම්භය වෙන්නේ මෙන්න මේ බිඳීම දැකීමයි. ඉස්සලන ආරම්භ වෙන්නේ ආශ්වාසයේ පටන් ගන්න. ආශ්වාසයේ නැතිවීම වය. පිම්බීමේ පටන් ගන්නම උපාදේ. පිම්බීමේ නැතිවීම ඇතිවීම වය. වම තිනකොට ඒක මුල මැද අග දකින්න එක. දැන් මේ ආර්ය ලෝකයේ විය යෝනිසමංචකාරයේ සතියේ සමාධිය ඇති හිතක ආරම්භය කියලා කියන්නේ දකින්න වස්තු හොඳට විනිවිදලා මේක බින්දෙන සුළු බව දකින්න. ඒක ඒ ඥානයක ආරම්භයක්. එහෙම නැත්නම් යෝනිසමංචකාරයේ ආරම්භය. එහෙම නැත්නම් ශේක භූමියේ ආරම්භය. එහෙම නැත්නම් බුදුහාමුදුර අපිට දකින්න කැමැති ක්‍රමයේ ආරම්භය. උපාදේ නෙවෙයි උපාදේ තමයි උපාදේ දකින්නේ බිඳීමක උපදමක් කියන්නේ. උප්පත්තියක් කියලා කියන්නේ මරණයක්. ඒ මොකද ඒ මනුස්සයා ජීවත් වෙන එක අනිත්‍යයි මරණ එක නම් 100%ක් විශ්වාස. ඒ නිසා උපදිනවා කියන්නේම මරණය. යෝගෙ මේ තියෙන හැම වස්තුවක්ම අනිවාර්යයෙන්ම මගේ වෙච්ච පමණට දුක් දෙනවා. ඒ නිසා මගේ බිඳෙන සුළු බව දකිනකොට ඒක තමයි මේ ආර්ය විවහාරයේ යොන්සමංස්කාරයේ උපාදිත කියන්නේ. ඒකට කියනවා භංග ඥානය කියලා. එතකොටම මැද තිතිය කියලා පෙන්න එක තමයි බය. මෙවුවා මට අඩිය තියන්නත් බයයි. මෙවුවා මගේ කියා ගන්නත් බයයි. මෙවුවා මේ මේ කාටද බූදලේ පවරන්නත් බයයි. Taman ළඟට ගන්නත් බයයි. ආත්පසිම තේරෙන පටන් අර ගන්නවා මේ දිරච්ච පදනමක ඉන්නේ වේදිකාව කෙනේ කොයි වෙලාවෙ දිරාණ වැටෙයි දන්නේ කියලා බය ඥානයි. ඒ නිසා උපාදය බය වශයෙන්ුත් තිතිය උපාදයේ බිඳීම වශයෙන් උත් තිතිය බය වශයෙන් උත් අවසාන ඉවර වෙන්නේ හිතේ සිද්ධියේ උපාදයට තිබංගින අවසානයේ වශයෙන් ආදීනවේ තේරෙන පටන් ගන්නවා. මේ කිසි දෙයක් විශ්වාස කරන්න බෑ. මේ කිසි දෙයක් මත මේ විශ්වාස කරන්න බෑ කියන එක තමයි කියන්නේ. කිසිම දෙයක් මේ ස්ථිරසාර නැහැ. ඒ කිසිම දෙයක හරපද්ධතියක් නැහැ. ආමිෂ කියනා වූ යම් දෙයක් තියෙනවා නම් ඒ කිසියම් දෙයක සුබයක් නැහැ. කිසියම් දෙයක හරපද්ධතියක් නැහැ. කිසියම් දෙයක සාරවත්කමක් නැහැ. ගම්බීර බවක් නැහැ. උදාර ගතියක් නැත්තේ. ඒ නිසා निराමශය පිළිබඳව. එහෙම නැත්නම් ආර්ය විවරයෙන් දකින්න විදිහට ඒ සිද්ධියේ තියෙන නිවිච්ච ගතිය ආයති නොවෙනා තාලට තියෙන නිවීමමයි යම් කිසි විදිහට අදහනවා අදහන වෙන්නේ. ආදීනව තියෙනවා නම් හැමනි ආමිෂ වස්තුවකම සංස්කාර කරගන්න පුළුවන් සෑම දෙයකම උපාදටි තිබංග කියලා බිදීමක් මේකේ පේනවා බයක් ඇති කරනවා අවසානයේ මේකේ ආදීනව වැටහෙනවා නම් අන්නෙම උපාදයෙන් තොර වෙච්ච දෙයක් අනුපාදය ඒ වගේ දේවල් දිගින් දිගට දිගින් දිගට තේරෙන පටන් අර ගන්නවා නොපවතින දෙයක් පැවැත්ම කියලා කියන්නෙම පවත්ත ප්‍රවෘත්ති කියලා වෙලා තියෙන්නේ ඕකම තමයි යමක් පවතිනවා නම් ඒක ප්‍රවෘත්තියක්. පත්‍රේ දාන්න වටිනවා. හැබැයි ලෝකේ පවතින හැමදේම ප්‍රවෘත්ති වෙන එකේ උග්‍ර වෙනස් වීම වලටපත් වෙන එක විතරයි ප්‍රවෘත්තියක් වඩටපත් වෙන්නේ. පැවැත්ම විචිත්‍රව පවතින දේ, සිද්ධි බහුලව පවතින දේ අපි ප්‍රවෘත්ති බවටපත් කරගන්නවා. සාමාන්‍ය පවතින දේ අපි ගණන් ගන්නේ නෑ. මුත් බොහෝ සිද්ධි බහුල දේ බොහෝ දුක් දෙනවා. මොකද බොහෝ ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළු දේවල් දුකට හේතු වෙනවා. ඒ නිසා පැවැත්මත් අර වගේම මහා බිඳීමක් බයක් ආදීනවයක්. ඒ වගේම යම් නිමිත්තක් ගත්තනම් මේක හොඳයි මේක නරකයි ආදී වශයෙන් යම් නිමිත්තක් ගත්තනම් ඒ සෑම දෙයක්ම අර විදියේ බින්දෙන දෙයක්, බය උපදවන දෙයක්, අර වගේ ආදීනවයටපත් කරන දෙයක්. ආයෝහණය කියලා අපි රැස් කරන දේවල් තියෙනවානේ කර්ම, සංස්කාර, කෞසලාභි සංකාර පුඤ්ඤාභි සංකාර ආනන්ජාභි සංකාර නැත්නම් අපි කැමැති රන් රෙදි මිත්‍රමණික් වාදී ආයෝන කරන මෙතෙන් නම් අත්වාචි මේ කියන්නේ කර්මයට කර්ම රස කියන උදා කරන දේවල් සෑම දෙයක් පිළිබඳ පුදුම බයක් ඇති වෙන පටන් ගන්න මේවා කවදා හරි ගෙවෙනකන් ඉන්න එපා. ජපින පව ආදී සියලු කර්මයන් කෙරෙහි රැස් කරන දේවල් කෙරෙහි බින්දෙන සුළු දේවල් මේව ගැන පදනම් කරන මේක අනිවාර්යෙන් බයකින් කෙලවර වෙනවා මේක ගත්තට ආදීනවා විඳින්න වෙනවා ඒ විදිහට හැම මෙතෙක් කියලා සුබ මංගල භද්‍ර ගම්භීර පදනමක් සහිතයි කියලා හිතපු දේවල් පිළිබඳව මේ බින්දන සුළු බව බය ගතිය ආදීනව ඥාන වැටෙනකොට මේ බය මේ යකෙක් දැක්කා වගේ බයක් එනවද කියලා අටුවාචාන් වහන්සේලා අහනවා එහෙම නෑයි කියලා කියනවා. මොකද හේතු ඊට ඉස්සලා ඥාත පරිඥාවෙන් මෙයා හිත සූදානම් කරගෙන ගියේ. ඒ ටිකෙන් ටිකෙන් ටිකෙන් දැකපු නිසා මේ වෙලාවේදී භංගයක් දැකලා ප්‍රകൃතිමය සෝකී අධදහිම භංගයක් දැකලා ඒන භය ඥාන එනකොට ඒකේ තියෙන්නේ නිකන් මේ හිත දුර්වල කරන ගතියක් යන. ඒ වගේම හිත බෙලහීන කරන ගතියක් වෙන මේ පාර දිගේ ඉස්සරහට යන්න බෑයි කියලා. හති වැටිච්ච ගතියක්. මේ උනන්දුව නැති ගතියක් එන්න පටන් ගන්නවා. නමුත් එන බය අර යකෙක් දක්වා වගේ බයක් නෙමෙයි එන්නේ. නමුත් මේ වලක ගන්න බැරුව මුණට මුණ දිලෙන්න පටන් ගන්නවා. ඒ බය එනකොටම සාමාන්‍ය සිද්ධ වෙන්නේ ද්වේෂය පහළ වෙන එක. ඒ දකින්න සිද්ධියත් එක්ක තරහ ඇති කර ගන්නවා. ඇත්ත තමයි පේන්නේ. නමුත් දරා ගන්න තරම් අපි ලෑස්ති නැති නිසා බයක් ඇති වෙනවා. ඒ වෙලාවට හොඳට ඒක බය ඥානයක් බාටපත් කර ගන්න ඕනේ නම් ඒ වෙලාවට ඇති වෙන පටිඝ අනුසය, ද්වේෂ අනුසය දැක ගන්න ඕනේ. ඒක මතු කරන්නේ නීරසකම වශයෙන්, එපා වීම වශයෙන්, නිදිමත වශයෙන්, කම්මැලිකම වශයෙන්, බය එලවන සුළු ගතියෙන්, අසරණ වීම වශයෙන්, තනි වීම වශයෙන්, කොන් වීම වශයෙන්, අනුන්ගේ වැරදි හොයන ගතිය වශයෙන්, හිත නුරුස්නා ගති වශයෙන් විවිධාකාරයෙන් එන්න පටන් ගන්නවා. ආන්න එනකොට මතක තියාගන්න මේ සීරම එකම පවුලේ නියුන් සහෝදරේ වගේ මේකෙන් පෙන්වන්නේ මත්තර පහළ වෙන මේ නිබ්බිදා ඥානයේ පෙර ලකුණක්. නමුත් ඒක තාම ආදීනව මට්ටමේ තියෙයි. බය වෙලා බය බය කියන එක පටිඝානුසයට යට වුණොත් ඒ වගේ ගැටීමක් ඇති වෙන ඉඩ තියෙනවා. ඉතින් ඥානයක් වශයෙන් කරගත්තොත් නිබ්බිදාවක් පහළ වෙන්න නම් මේවා පිළිබඳව තියෙන ආලය අතහරින්න නම් මේ වගේ තියෙන ආධිනව වැටහෙන්න ඕනේ. ඒ වැටහීමයි මේ සිටි වෙන්නේ මේක ද්වේෂපදනමක් නෙමෙයි තියෙන්නේ. මේ තමයි මේ තීරණ පරිඥාවේ හැටි. මේ දේවල් ආය අල්ලන්නේ නැත්තේ කවුරුත් බය කරපු නිසා නෙමෙයි. ඇත්ත වශයෙන් මේක ගණ්ඩ හරපද්ධතියක් නැති බව දකින්න නිසා කියලා ඒ හරි පැත්තට වැටුනොත් මේ මෙතෙක් කල් මේ ආස්වාද කියලා අල්ලගෙන හිටපු දේවල් තියෙන ආධිනාවේ දැකීම ඒක පැත්තකින් මේ විදිහට කියන්න පුළුවන් අපි මේ දැන හෝ නොදැන පෝෂණය කරපු අවිද්‍යාවේ බරපතලකම තේරෙන පටන් ගන්නවා අපිට කරන්න පුළුවන් කමක් තිබුණා නම් කල්පනා නැත්නම් කයින් වචනේ එහෙම නැත්නම් හිතලා බලලා ඥානවන්තය කරපු හැම දෙයකින්ම කරලා තියෙන මේ විදිහට අනිත්‍යයේ නිත්‍ය සංඥාව ඇති කරගන්න උත්සාහ කරලා තියෙනවා තර්ක ක්‍රමයටයි අයිතිවාසිකම් සටන් කිරීමේදී චෝදනා කරන සෑම දෙයකින්ම අපි උත්සාහ කරලා තියෙන්නේ අනිත්‍ය දේ නිත්‍ය සංඥාව ඇති කරන්නයි දුක් දේ සුඛ සංඥාව ඇති කරන්නයි එනිසා අපි බාහිරට චෝදනා කරන්න පටන් ගත්තා නමුත් ආදීනව ඥානෙට එනකොට තියෙනවා මේක නයිදාං අර්ථ කතම් බිම්බන් නයිදාං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුච්චති. මේ මටපත් වෙලා තියෙන දුක නයිදං අත්තකතම් බිම්බං මං විසින් නිර්මාණය කරන ලද ප්‍රතිබිම්බයක් නෙවෙයි. ප්‍රතිබිම්බයක් නම් මොන යකාද මේ තරම් දුකක් ප්‍රතිබිම්බය කරන්නේ. කවදාක කවුරු කරන එකක් නැහැ. ඒ නිසා මට කියන්න බෑ මේක මම ඉල්ලලා ගත්ත දෙයක් කියලා. ඒ නිසා නයිදං අත්තකතම් මේ මම විසින් කරන ලද්දකුත් නෙවෙයි. නයිදං පරකතං අගං මට අනුන් කරපු හූනියමකුත් නෙවෙයි මේක. අනින් කරලා දඬුවමකුත් නෙවෙයි මේක. එහෙම කාටවත් කරන්න බෑ මේ ලෝකේ. හේතුම් පටිච්ච සම්භූතම්. මේක හේතු ධර්මයන් ඇති වෙච්ච දෙයක්. එනිසා මම කියාගත්තත් ආත්මයක් වෙනවා. අනුමට කෙරුවා කිව්වත් ආත්මයක් වෙනවා. මේක හේතුඵල ධර්මයක්. හේතු භංගා නිරුද්ධති. මගේ හේතු නැති වෙච්ච දවසේ මේකත් නැති වෙනවා. මම තටමැව්වත් හේතු නැති කරන්නත් බෑ. මට කරන්න තියෙන්නේ හේතු මත පදනම් වෙලා ඉල තියෙන හේතු නැති වෙනකන් හේතු නැති වෙච්චාම මේක නැති වෙනවා කියන ධර්මතාවයේ ඉඳනනම් අර නිබ්බිදාව අර කම්මැලිකම අර බය ඊළඟ වෙලාවේදී ඒක අපි සාමාන්‍යයෙන් කරන්නේ සූදානම් නැති කෙනා බන දන්නේ නැති කෙනා ඒ කාට හරි හේතු කරනවා මේ මේ දේ මට මේ දුක්ුනේ අසවලානිසයි කිය. නැත්තම් ඍතුවට නැත්තම් රජයට නැත්තම් කාට හරි හේතු කරනවා. කර්මයට හරි හේතු කරනවා. මම දැන් මෙතන කියන චිත්තක්ෂණයට ඒක බාර ගන්න නම් ලොකු යොනිසමංස්කාරයක් ඕන. ලොකු සතියක් ඕන. ලොකු සමාධියක් ඕන. ලොකු ආර්යයන් වහන්සේලා දකපු දර්ශනීය අවශ්‍යයි. ඒකයි කල්යාණ මිත්‍ර ආශ්‍රය ඕනයි කියලා කියන්නේ. ඒ වගේම මේ වෙලාවේදී ඉතින් මේ කියලා දෙන්න වටින කාරණාවක් තමයි එහෙම දෙයකට යනකොට Tamange හිත Tamanට සීලෙන් දෙස් දෙනවා නම් පුදුමාකාර බගෑපත් ගතියක් හිතට ඇති වෙනවා. අසරණ ගතියක් එනවා යුද බිමට ඉදිරියට යන්න බෑ සැලෙන්න ගන්න. යම්ම විදියකට Taman මානසික රෝගයකින් පෙළෙනවනම් මානසික හීනමානකින් හෝ අධිකම අධිමානකින් කවමදාකවත් ඒ බුද්ධලට චරාට යන්න බෑ. නිසා කය වචන දෙක කය වචන කියනකොට මෙහෙම කිය හැකියි. මේ හිත කය දෙක මුද සෞඛ්‍ය සම්පන්න වෙලා ඉන්න ඕනේ. දැන් බුද්ධ පුත්‍රෙක් වෙලා ඉන්න ඕනේ. බුද්ධ දුහිතෘ කෙනෙක් වෙලා ඉන්න ඕනේ. ඉඳලා මුණ දෙන්න ඕනේ නෑ මේ පැමිණලා තියෙන දුක ඒ කර්මයට බාර දෙන්නත් එපා, අනුන්ට බාර දෙන්නත් එපා, තමන් බාර ගන්නත් එපා. මේ තමයි අනිත්‍යත්වයේ සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා දුක්ඛ. මේ දේ සංස්කාර උනේ කොහමද? සංස්කාර වුණේ මේක පිටිපස්සේ මට මේකට තිබුණ තණ්හාව නිසා. මේකට මම ප්‍රේම කරපු නිසා. ප්‍රේමතෝ ජායති ශෝකෝ. කොතනදීද මම මේකට ප්‍රේම කරේ කියලා අල්ලුවොත් එච්චර දුර යන්න ඕනේ නැහැ. තේරෙන පටන් අර ගන්නවා මේ දේ වෙන තැනක වුණාට මට දුකක් නැහැ. මේ මේ ටිකට වුණාට පස්සේ මොකද මේ දුක වෙලා තියෙන්නේ? මීට කලින් මම මේකට අයිතිවාසිකම් කියලා උප්පන්න සාතික ලියලා. ඒක මට අනිච්චයි, දරන්න බෑ දුකයි. මොකද ලෝකේ මේ වගේ සිද්ධි කොල කෝටි ගණක් කරන නමුත් ඒව මට ගාණක් නැහැ. ඒවයි වැඩි. මේක ඩිංගේ තනමතක මගේ කියාගත්ත නිසායි මේ දුක. මගේ රුචිය, මගේ මනාපේ, මගේ පෞරුෂත්වය කියාගත්ත නිසා. ඒකමයි දුක් නමුත් මේ හිත ඥානපද නෙමේ, ද්වේෂපද නෙමේ, ඥානපද නෙමේ කියොත් වෙනවා මේක අනාත්මන. විඳින මමත් මේකට හේතු වෙච්ච අනාත්ම නම් මේ අහක යන දෙයකට මොකටද මම මේ අයිතිවාසිකම් කියන දුක් විඳින්නේ සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ ධම්මා අනත්තා සංස්කාර කරගත්තද කොටසත් සංස්කාර කරගත්තේ ඇති විශාල කොටස් සේරම එකතු කරපුවම අපි ධම්ම කියලා කියනවා ඒව අනාත්මයි ඒක න්‍යාය ධර්මයකට වැඩ කරන්නේ අපිට වෙනස් කරන්න බෑ ඒ නිසා මම සංස්කාර කරගත්ත කොටසේ ඇති අනිත්‍යත්වයේ මට දුකක් දෙනවා මිසක්කා ඒක සංස්කාර කරගත්තේ නැති එකනට ඒක දුකක් නෑ නිසා අපි අපිට ඇති වෙච්ච දුක අපි කාට හරි ගිහිල්ලා තාමත්ම ලෙන්ගතුව බැගෑ වෙලා අඬා වැටෙන කිව්වට අනික් මිනිස්සයා කනකට ගන්න නැතු වෙනකොට අපිට හිතෙන මසට කැක්කමක් නැහැ කියලා. මොකද මේ මිනිස්සෙක සංස්කාර කරගෙන නැහැ. ඒකෝට එයාට නිකන් ප්‍රවෘත්තියක් විතරයි. අපි ඒක අල්ලාගත්ත තරමට අපිට ඒක දුකක් වෙනවා අනිත්‍යක් වෙනවා. ඒ නිසා මේ නිබ්බිදා ඥාන එනතන් මේ නිබ්බිදා ඥානෝට යනකොට ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය සම්පන්න භාවය කායික සෞඛ්‍ය සම්පන්න භාවය සහ මානසික සෞඛ්‍ය සම්පන්න භාවය අපි මේකට කියමු තනි වචනෙන් කියනවා සම්‍යක් දෘෂ්ටි කිය. සම්‍යක් දෘෂ්ටි හරියට තියෙනවා නම් ඒ මනුස්සයා මේක දිගින් දිගටම ඥානයක් වඩපත් කරගන්න. අර වගේ ද්වේෂයට දාන්න යන්නේ. ඒ නිසා මේ බිඳීම දැක්කා නම් බිඳීම දැකිනකොට බයක් ඇති වුණා නම් ආදීනව ඥාණයෙන් කෙලවර වෙනවා නම් අන්න ආර්ය භූමියට සුදුසුකම් ලබනවා. යෝනිස්මච් කාඩ සුසුකම් ලබනවා. සතිය දියුණු වෙනවා. සමාධිය දියුණු වෙනවා. මේ සමාධියට විපස්සනා සමාධිය කියන්නේ. යම් විදියකට ඒ වගේ බිඳීම දකින්නට බයක් ඇති වෙනව නම් ද්වේෂපද නෙමේ ඒක වැඩෙනවා නම් අයොනිස්මංස් කාර්යය තියෙන. අසතිය තියෙන. සතිය මේ විපස්සනා සමාධිය නැතිකම තියෙනවා ආර්යයන් වහන්සේලා ලෝකේ දිහා බලන හැටි දන්නේ නැහැ. දන්නේ නැතුව එක්ක බාහිරට හේතු කරන නැත්නම් Tamanටම ඇතුළට ඇතු දාගෙන අත්ති කිලමතාන යෝගයට වැටෙනවා. මෙන්න මේ දෙකට වැටුනොත් අපි කියනවා අන්ත දෙක ඇල්ලුවයි කියලා මධ්‍යම ප්‍රතිපදාව ලිහි ලෝට්ලා ගියයි. මධ්‍යම දායෙන් ගිලුණයි කියලා. මෙතෙන් යනකොට ඒ නිසා අර කලින්ම හදාගත්තේ දෘෂ්ටිවල පැහැදිලි අභියෝගයක් මතුවෙන්න පටන් අර ගන්නවා. මම වෙනස් වෙන්න කැමතියි. එහෙම නැත්නම් මේ තීරණ පරිඥායේදී තීරණය ගන්න කැමතිද කියන එක. තීන ගන්න බැරි වුණොත් ආපහු වැටෙන්නේ අර අනාර්ය භූමියටයි අයුන්සු මංස්කාරටයි අසත්‍ය බහුල ගතියටයි විපස්සනා සතිය නැති තැනටයි එතකොට මේ පුද්ගලයා මේ ප්‍රහාණයට කැමති පුද්ගලයෙක් නෙවෙයි වෙනවා ප්‍රහාණයට සූදානම් නැති වෙනවා යම් කිසි කෙනෙක් ඥාත පරිඥාවේ මං ඇවිල්ලා ඉන්නේ තීන පරිඥාවට මේක තීරණාත්මක දෙයක් මම මේකේ රුචි අරුචිකම් බහා තබලා ජීවිත ආසාව කාය ආසාව අතහැරලා සබ්බේ ධම්මානත්ත භාවේ තේරුම් අරගෙන මං අල්ලාගත්ත කොටස අනිත්‍යයි කියන එක මට දීපු දඬුවමක් නෙවෙයි මේක මේ අනිත්‍ය සංඥාව මත වෙන්නේ මගේ සංස්කාර ටිකේ දුක සංඥාව මත වෙන්නේ මං අල්ලාගත්ත ටිකේ නිසා මං ඒකට ස්තුතිවන්ත වෙන්න මං අල්ලාගත්ත කොටස අල්ලනකොට මට දුකයි මං අල්ලාගත්ත කොටස හරියනකොට මට සැපයි ඒ තුලින් මට මේ සංඥාව මත කරගත්තා නම් මේ තීරණය ස්ථිරසාර තීරණයක් නෙවෙයි වෙනසකට කියනවා නම් සනාතන ධර්මතාවයක් නෙවෙයි తాවකාලික ස්පාසුවක් දෙනවා. එහෙනම් මේකෙන් වෙන්වීම උපාදයෙන් වෙන්වීම අනුපාදේ කියලා කියන්නේ බිඳීමෙන් වෙන්වීමක් බයෙන් වෙන්වීමක් ආදීන වැංගෙන් වෙන්වීමක් පැවැත්ම නම් බිඳෙන සුළු දෙයක් දුක් දෙන සුළු දෙයක් බය ඔසවන දෙයක් ආදීනවද අපවත්තම් කියන එක නොපැවැත්ම කියන එක කේමයක් සාන්තියක් නිබ්බිදාවක් නිර්ාමිෂයක් ඒ වගේම ඒ නිසා යම් කිසි කෙනෙක් ඇති කරගෙන තිබුණු මේ උපාදය ඇතිවීම, පැවැත්ම, නිමිති ගැනීම, සංස්කාර කිරීම, ආයෝහණය කිරීම මේ සෑම දෙයකින්ම අපි පොඩි ළමයෙක් අක්කට ගන්නවා වගේ වැඩක් කරන්නේ. ඒක ඉතින් පොඩි කාලේ නම් ප්‍රශ්නයක් නෑ. දැන් තේරුණාට පස්සේ කක්ක කක්ක වෙනවා. ඊට පස්සේ අත ගන්න එපා වෙනවා. ඊට පස්සේ අර තීරණේ දවසේ පුරාම ක්‍රියාත්මක වෙන ඉඳගෙන ඉන්නකොටත් එනවා, සක්මන් කරනකොටත් එනවා, එදින්දා වැඩ කරනකොටත් එනවා. මේකෙන් හොඳට ගියාට පස්සේ තමයි මේ පුද්ගලට ප්‍රහාණය කියලා. උපාදයේ පැවැත්මේ නිමිති ගැනීමේ රැස් කිරීම ආයෝහණය කිරීමේ සංස්කාර කිරීමේ කියන අබ්බැහියට යන මේ ගතියේ තියෙන මොකක්ද ඒකට කියන්න තියෙන්නේ නොහඹිනා ගතිය ඒකේ තියෙන කඩප්පුලි ගතිය පරට්ට ගතිය අබ්බැහියට යන ගතිය තේරෙනකොට හොඳට තේරෙන පටන් ගන්නවා මේ තීරණයක තියෙන වටිනාකම ඒ කවදාකවත් අනුන්ගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා අනුන්ට පාරන්න යන්නත් එපා. ආවට පස්සේ ඒක හරියට ප්‍රයෝජන ගත්තොත් එතන ඉඳලාම ඒ කියන්නේ ඒ තීරණයත් එකම ප්‍රහාණයම තමයි සිද්ධ වෙන්නේ. ආයෙ නෑ බලාපොරොත්තු වෙන්නේ උප්පත්තිය. ආයෙ නෑ බලාපොරොත්තු වෙන්නේ පැවැත්මක්. ආයෙ නෑ බලාපොරොත්තු වෙන්නේ නිමිටි ගැනීමක්. ආයෙ නෑ බලාපොරොත්තු වෙන්නේ රැස් කිරීමක්. ආයෙ නෑ බලාපොරොත්තු කියන්නේ මේක මගේ සංස්කාර කියන ගතිය. එතකොට මම නිවනේ රසයක් තියෙනවා. නමුත් තාම නෑ ස්ථිරසාර වෙනසක්. නැති යෝගාවචරය ඉස්සරහට මෙතෙක් කලේ අල්ලා ගන්න හදපු දේවල් වලින් මිදීමේ කැමැත්ත. එහෙම නැත්නම් මිදීම මට කල හැක්කක්. මෙන්න මේ විදිහේ ඥාත පරිඥාවෙන් තීර්ණ පරිඥාවෙන් ආදී වෙච්ච හිතට මිදීම කල හැක්කක් කියලා තේරෙනවා. එතුවක් කරනනම් හිතෙන්නේ මිදීම කියලා කියන්නේ පචවීමක්, පැරදීමක්, ආත්ම දහිතේ කෙලෙසී යාමක්, නැස්චාර්ත්‍යක් වේ. මේක තේරුණාට පස්සේ තේරෙනවා කලනවා නම් කරන්න තියෙන මෙච්චරයි ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ප්‍රහාණය කරන කවදාකවත් ඒක කරන්නේ ද්වේෂයෙන් නෙවෙයි හුද ඥාන කල්පනාකි. ඉතින් සමහරවිට ඥාන කතා කියලා කියන්නේ නිසා අටුවාචාරින් වහන්සේලා මතක් කරනවා මෙතන එන බය ඒ විදිහේ යක්කු දැක්කා වාගේ පෙරේතය දැක්කා වාගේ බයක් නෙමෙයි තියෙන්නේ ඥාත පරිණාවෙන් ආඩ්‍ය වෙච්ච හිතකට තීර්ණාත්මක තැනකට ගෙනලා තාරියන. ඒත් ඒ වෙලාවේ ඇතිවෙන භාවනාමය ස්පර්ශයක් එක්කම යන්නේ. ඉතින් ඒ නිසා එතන ගියාට පස්සේ කවදා හෝ මේ තීර්ණ පරිඥාට ගැනීම පුද්ගලයා තමන්ගේ අර අයෝනිසෝමනසිකාරය ඉඳලා බහුල තැන ඉඳලා යෝනිසෝමනසිකාර බහුල තැනට තල්ලුවා. අසත්‍යමත් බව ඉඳලා සත්‍ය අසත්‍යමත් බව බහුල බව ඉඳලා සත්‍යමත් බව බහුල බවට තල්ලුවා. විපස්සනා ප්‍රඥාව විපස්සනා සමාධිය ඇති කරගැනීමේ ශක්තියක් ඒක පෞද්ගලික කාරණාවක් ඒ නිසා මේක භාවනාදී සඳහන් කරන්නේ පුළුල්ම ඥානයේ විදියට. මේ නිබ්බිදා ඥානය භාවනා ලෝකේ තියෙන පුළුල්ම ඥානය ඒකෙන් තමයි පුද්ගලයා මේ සංසාරයටද නිවනටද කියලා තීන්දුව කරන්නේ. ඉතින් ඒක අපේ දවස ගත්තාම මේ නිතරම අභියෝගශීලී තත්ත්වයක්. ඒක හරියට තේරුම් අරගෙන කටයුතු කෙරුවොත් මේ නිබ්බිදාවේ නිවනට සමාන ගතියකුත් තියෙනවා. වැරදිට පටන් ගත්තොත් මේක පිච්චිලා පාටපත් වෙනවා. උඩින්නත් බෑ බිමින්නත් බෑ කටු තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක හොඳයි. ඒ කියන්නේ භාවනා කරන කෙනාට තමයි ඒක එන්නේ. ඒ නිසා නිබ්බිදා ඥාන කවදාකවත් භාවනා නොකරන දුස්සීලයට එන්නේත් නැහැ කියනවා. වරක් මාර්ග ඥානයක් අවබෝධ කරපෙන්නාට කරදරයක්වත් නැහැ කියනවා. ඒ නිසා හොඳ භාවනා කරන අයට මේක එනවා. ආවට පස්සේ සමහර වෙලක දරාහ කියා ගන්න පරිකම නිසා වල්මත් වීම නතර කරන්නයි මේ බණ වශයෙන් ධර්ම සාකච්ඡා වශයෙන් මේවා ඉදිරිපත් කරන්නේ. ඒ නැතුව අහගෙන හිටියොත් හරි ගැඹුරු නිසා හුඟ දෙනෙක් හිතනවා ඒක මේ අපිට ආબોධ කරගන්න බැරි දෙයක් වෙයි බොහොම ගැඹුරු වෙයි කියලා. ගැඹුරක් නැහැ. අත්දැකීම් පැත්තෙන් බලනකොට මේක හුඟෝ දෙනෙක් අත්දගෙන නමුත් ඒක හරියට හරහා යආ ගන්න දන්නේ නැති නිසා තීරණ මේ ඥාත ප්‍රඥාවට උදව් ආධාර කිරීමක් තමයි මේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා මාර්ගයේ මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒ තමන් කරගෙන යන වැඩේට උදව් ආධාර වෙන විදිහට උපක්‍රම වෙන විදිහට ක්‍රමසා විදි වශයෙන් මේක පාවිච්චි කරලා මේ තියෙන අවස්ථාවේදී තමන්ට වාසිදායක තීන්දුවක් තමන්ට වාසිදායක කියන එක වැරදි යෝනිසෝ මනසිකාට වාසිදායක සතියට වාසිදායක විපස්සනා ප්‍රඥාවට විපස්සනා සමාධියට වාසිදායක තීන්දුවක් ගැනීමට මේ ධර්ම කොටාශයත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරනවා සියලු දිනාටම ශනසීමු දැයි අපි අන්තර්ජාතික විද්‍යාවක් කලාවට ධර්ම දේශනාවෙන් පස්සේ ඒ ධර්ම දේශනාව සම්බන්ධයෙන් කියන්න කරන දේවල් තියෙන එකට වෙලා ගන්නවා ඒ නිසා යම් කෙනෙකුට අදහස් ප්‍රකාශ කිරීමක් හෝ ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන් ඉදිරිපත් කරලා අපි සාකච්ඡා කරමු නැත්නම් අපි ධර්ම දේශනාව සම්ප්‍රදාන කුල સમાප්ත කිරීමක් වශයෙන් පේන පින්නත් අන්න පින් පැමිණීමේ දේශනා සතිವಾರි સમાප්ත කරන්න බලමු. මේ විතර භාවනාවලින් කිලෝෂයක් මතුවේ පිටුම් කවුරුන් එක තරහ ගියා. ඒ තරහ යන මොහොත දක්වාම සමරසේ පවත්වන පවතිනවා. සමරසයේ තරහ බව දැක්කත් ඒ සමරසෙම තියෙනවා. විපස්සී මෙන්න සමරසයේ මොනසංගේ ඒක දැක ගන්න බැරුව වචන ධර්ම කියලා මතුන අනේ මම මේ මේ විශේෂ අපිට විශේෂ නමක තරහයි අපිට ඊට පස්සේ මට වෙනවද මම මේ විශේෂ නමක ගැන තරහ වුණා මේක මට ගැලපෙන්නේ නැහැ මට කීිට ගැලපෙන්නේ කියලා වචනික ධර්ම කිව්වේ මේ ප්‍රශ්නේ මතුවෙනවා වචනික ධර්ම ටික නිසා තමයි මේ සමරසයේ දැක ගන්න බැරි වෙන්නේ කියලා මම හිතේ. මම කියන්නේ ඒක එහෙම ඇත්තටම මේ විවිධ පැත්තෙන් කියකි මේකට හිනහ නිදර්ශනයක් කියනවනම් හිනා කියන්නේ තේරුම් ගන්න නිදර්ශනයක් ඉන්නවනම් පොඩි නිරිසින්න කාලේ අපි මෙතන ඉන්න කට්ටිය දකලා දන්නවා සමහරවල් පොඩි ඌ කියනවා මේ හැම කෙනාම කෙහෙල් කනක මුල් ඇවරියම ඉල්ලනවා. ඉතින් පුළුවන් ද කියලා අහන මුල් ඇවරියම දෙන්න හැම කොතනින් හරි කනවනම් ඉවරනේ. කොයි එකෙත් එක රසේ. නමුත් අර මුල් ඇවරියම හැම කෙනා ඉල්ලන්නේ කියන්නේ රණ්ඩුව තියෙන්නේ. කෙහෙල් ගෙඩියක් කියලා නම් කෙහෙල් ගෙඩිය ඇති එක නෑ ඇති ඔක්කොටම. නමුත් හැම කෙනාම පැනගෙන යන්නේ දුවගෙන යන්නේ මුල අපේ. කන ඒකට රණ්ඩු. සමරජය කියන්නේ කොයි කෙහෙල් ගෙඩිය ලොකු පුංචි උනාට හැමදාම එක එක රහා තියෙන්නේ. දැනගත්ත කවුද මේ ඉක්මෝල ගිහලා ගන්න හදන්නේ මොකද්ද? ඉක්මන් කරලා පන්නලා ගන්න හදන්නේ මොකද්ද? ඔක්කොම එකයි. ඒ වගේ තමයි අපි මේ ඉන්නගෙනට මෙයා වරද්දනවා. මෙයා හරියනවා. මේ හරි ගිය පස්සේ මේ මනුස්සයා මයිත් එක පරණ තරහක් තියෙනවනම් මම වැරද්ද දකිනකම් අර කියන විදිහට අපි සාමාන්‍ය හිත මිනිහෙක් වැරද්දුවයි කියලා. ඊට පස්සේ අපි මේකට ආරෝපණය කරනවානේ. මීයා හැමදාම මට මම කරදර කරන්න කියලා. ඊට පස්සේ ඉතින් අපි දන්නේම නැතුව ප්‍රතික්‍රියාවක් කරනවා. ගියාට පස්සේ කනගාටුටපත් වෙලා චි මම මේ භාවනා කරන මිනිහා එක්කිනුට වැඩියෙන් සැලකුවා. අර ටික බෙදාගෙන කන ටික. වැරදි වංචනික ධර්ම වලට ගියාට පස්සේ බෙදාගෙන කන ටික මේකට හේතුව ඒ වෙලාවේ සතියෙන් ඉඳලා නැහැ. අපි පරණ අතීතයත් එක්ක බලපන්නේ කියලා අසත්‍යමත් වෙච්ච නිසා එතන සතියේ තියෙන බ්ලැන්ක් එකක්. ඒ බ්ලැන්ක් එක පුරුද්දට පුරවන්නේ කෙලෙස් වලින්. හොඳට සතිය දිනු කරන හිටියනම් ඒක ආලෝකයෙන්මයි පිරලා තියෙන්නේ. ඒවා දන්නවනේ. මේ මනුස්සයත් වර්ධන, මේ මනුස්සයත් වර්ධන. මම මෙයාට ගැව්වා ඒක ප්‍රශ්නයක් නෑ. මං ගැව්වේ මම තරහකාරයෙක් නිසා කියලා ගිහිල්ලා වුණත් කියයි. හොඳ ඒක අපි අසතියෙන් සතිය නැති බ්ලැන්ක් එකකින් ඒ හිස්තනකින් ගියොත් ඒක සාමාන්‍ය පෙරෙන කෙලෙසයකි. ඒකෙන් තමයි මානසික රෝග එනවයි කියලා කියන්නේ අපි ඕලමලෝ වැඩ කරනවා. වැඩ කරන වෙලාවේ කරන දේ පිළිබඳ වගකීමක් නැහැ. පස්සේ පශ්චාත්තාප වෙනකොට අපි පශ්චාත්තාප වෙන්නේ අපේ ඔලොමලකම ගැන මිසක වෙච්ච සිද්ධියට නෙමෙයි. වෙච්ච සිද්ධිය එහෙමමයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. කලවනා කියලා මොනව කරන්නේ. නමුත් අපි අර අපේ ඔලොමලකමට පශ්චාත්තාප වෙනවා. ඒ නිසා කියනවා සීලය පිළිබඳව නිතරම පටිතද කරගෙන ඉන්න. හිතත් නිතරම කෙලෙස් මේ මේ කුසල ස්වරූපෙන් තියාගෙන වැරද්දක් වුණත් කමන්නේ සතියෙන් ඉන්නව නම් ආරසයි. පවක් වුණත් කමන්නේ පිනක් වුණත් කමන්නේ සතියෙන් ඉන්නවනේ වෙච්ච සිද්ධිය වුණාට පස්සේ පස්සේ බලන්න පුළුවන් ක්‍රිකට් වල 3rd umpire සෙල්ලම තියෙන්නේ ක්‍රිකට් වල 3rd umpire කියන්නේ හැම වෙලාවෙම කැමරාව වැඩ ඒ නිසා පිනිෂකාරය දිනුනාට පස්සේ කවුරු හරි කියනවා මම පිනිෂකාරට අභියෝග කරනවා ඊට ඒසොට මුළු ක්‍රිකට් කීඩාවෙම ඉවරයි ඔක්කොම අප්සෙට් නේ දැන් කරන්න තියෙන්නේ හරි අභියෝගේ බාරගත්තා වීඩියෝ ක්ලිප් එක දැම්ම ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාපුවාම මෙමරි එක තියෙනවා ඒක කාටවත් බොරු කරන්න බෑනේ එතකොට පෞද්ගලිකත්වේ නෑ. ඒක පුද්ගලයෙක් ගත්ත තීන්දුවක් නෙවෙයි. මේ අපේ memory card එක නැත්තම්, ඒ කියන්නේ අපේ සතිය පැහැදිලා නැත්තම් අපිට action replay slow motion දාන්න බෑ. දැම්මඩ පස්සේ විනිශ්චයකාරයාගේ පෞද්ගලිකත්වේ වගා කියනවා. බුදුරජාණන් කියන්නේ හැම වෙලාවෙම පහුපින් තෝරන්න එපා. හොඳ නරක තෝරන්න එපා. මුල්වැවරිය මැදාවිත කරන දේට නිකන් සතිය තියෙන්න අරින්න. ඊට පස්සේ ප්‍රශ්නයක් ආවොත් ඔබ සතිය කරගනින් ප්‍රධාන සහාගිකාරයා විදියට. විනිශ්චයකාරය ගන්නත් එපා, චෝදනා කරපෙකන ගන්නත් එපා. තුන් දිනකටම කතා කරන්න කියලා මෙන්න action replace slow motion මෙන්න වීඩියෝ ක්ලිප් එක. මොකද කියන්නේ? ආයෙ කතා කරන්න දෙයක් නැහැ ඔච්චර වෙලා තියෙන්නේ. අනේ සතිය නැති වුණොත් අපි ඊගාට තියෙන පෙරක දොරු අල්ලන. ඒ චූ නඩුව යන තාලට තමයි ඌ කියන්නේ ඊට පස්සේ නඩුව ඉවර කරන්න නෙමෙයි කතා කරන්නේ. පෙරක දොරු කවදාකවත් නඩුව ඉවර කරන්න කරන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් මතක් කරන්නේ සතියෙන් ඉන්නවනම් සමරසය තමයි ඇති කරලා දෙන්නේ. හැබැයි සමරසය නැති කෙනාට සතිය මහ වෙහසක්. තේරුම් බේරුම් ඇති කෙනාට මුල්වරේ මේ ලේඛනාට ඌව සත්‍ය කරත් හිතුවත් මට මුල්වරේ ගන්න තියෙන අවස්ථා නැති වෙනවා කියලා එයා දුවන්න පටන් ගන්නවා මුල්වරේ ගන්න. හැම තැනකම තියෙන මේ මුල්වරේ ඉල්ලිල්ල. එච්චරයි වෙන ඒක නැත්තම් අපේ අපේ කොටස කොහොමවත් හම්බ වෙනවනේ. ඒකට ඌ පැනගෙන යන්න ඕනේ. ඕක කියන්නේ කියලා උරුට්ටුව නැති වෙනවා. එකේ පරයායම නැති වෙනවා. තරංගේ නැති වෙනවා. එතකොට මේ ටෙන්ෂන් එක එන්නේ අර කියන අසහනි. එලවාගෙන යන අර අඹායන ගතිය එන්නේ නැහැ. ඒ හැමීට ගිහලා ළමංග වැඩේ කරගෙන එනවා. ඒක නෑ අපි ළඟ නැති වෙන්න හේතුව අර අපේ දීලා තියෙන අගයන් ආඩම්බර හැටියට මම ලොක්ක මට මේක වෙන්න ඕනේ එයා පොඩ්ඩයි යාට පස්සේ වෙන්න ඕනේ එහෙම නැතුව කොහොමද ඔක්කොටම සම්බර කරන්නේ දැන් ඔය කාල් මාක්ස් මාගේ සම සමාජයේ ඔය ඔය අදහස තනිකරම තියෙන්නේ සම වස්තු ඔක්කොම පොදුයි. හැම කෙනාම මේ සහෝදරයෝ සමේ පාවිච්චි කරා. ඉතින් ඒක දැකගත්ත ඒ කාලේට හාමුදුරුවෝ හිතවලු මේක තමයි බුදුහාමුදුරුවෝ කියපු නියමම එක කියලා ඔක්කොමලා හාමුදුරුවෝ සම සමාදි වුණා. ඔය තිස්සනන් වල 40 තැනකට සම්පූර්ණ සම සමාජ කියන වචනේ දීලා තියෙන හාමුදුරුවෝ කෙනෙක්. කැට එකතු කරලා සල්ලි එකතු කරලා පක්ෂයේ ගොඩනගලා තියෙන සම්නිකුත් සම මේ හාමුදුරුවෝ. මොකද හේතුව ඒගොල්ලෝ හිතවලු ඔය සම වස්තු සමසේ පරිභෝග කිරීම පිළිබඳ අදහස බුදුරජාණන් වහන්සේගේ ওই සමරසය එක පැටලව ගන්න. උදව් කළා. අතන කාල්මක් කියලා තියෙනෙත් ඒකමයි. මේ ලෝකේ කරන්න බෑ ඔක්කොම මේ කරන්න බුදුන් කියන්නේ උඹට පුළුවන් මම දැන් මෙතන කියන தത്വෙදී මේ දේවල් ඔක්කොටම සමහිත පවත්තන්න ඒකට කිසි කෙනෙකුට බෑ උඹේ දොස් දකින්න. හිතට පුළුවන්කමක් තියෙනවා ඒක දකින්න. ඒකට අපි කාදාවත් දෙන්නේ නැහැ. තන අපි කියන්න හදන්නේ අපේ අම්මා තාත්තා කියපු රුචි අරුචිකම් පරිසරය උගන්වපු රුචි අරුචිකම් සදාචාර විසින් සුජාත නිසා අර සමහිත කියන එක කෙලස ගන්න. පෑදීතියට බොරදී දා ගන්න. අදාකුල ප්‍රවාහය ආකුල කර ගන්නවා. ආකුල වනේ ඒ මිම්මෙන් තමයි මනින්නේ. ඒ මයින්කොට මෙයාගේ බිම්ම වෙනයි මගේ බිම්ම වෙනයි කවුරු මැන්නත් කවදාකවත් එක තරක් නැහැ. සමරසිතාව බැන්නොත් මනින්ද දෙයක්වත් නැහැ. මැනිල්ල හරි. ඒ නිසා අපි මේ හීනෙන් අවදි වෙන්න වෙනවා වෙලා. අපි මේ ඉන්න මේ මායා ලෝකයෙන් අවදි වෙලා සමරසය දාගුවාම මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ මනුස්සකම විතරයි. ඥාන ගති, පිරිමි ගති, බෞද්ධ ගති, අබෞද්ධ ගති, දුසිල්, සුසිල් මොකක්වත් නැහැ. මනුස්සකම එකතු වෙනවා. මේකට කියන්නේ නීතියේ සාධාරණ යුක්තිය ඉතුරු වෙනවා. සාධාරණ යුක්තිය කියන්නේ නීති පොත ඕනේ නැහැ. සාධාරණ යුක්තිය ඕන කෙනෙකුට තේරෙන දේ. මාධිකරණයට ගිහිල්ලා ඇපල් නඩුවක් දුන්නත් කියෙහි මන් දන්නේ මම නිකන් ගමේ බයියෙක්. මේකේ සාධාරණ යුක්තිය ඉෂ්ට වෙලා නැහැ. කිව්වොත් නඩුකාරට කරන්න දෙයක් නැහැ. එයා බලන්න ඕනේ. මොකද මේ මේ ජාත්‍යන්තර ප්‍රත්‍යක්ෂයේ සාධාරණ යුක්තිය තමයි ඉස්සරහින් තියලා තියෙන්නේ. ලන්දේසී නීති එක රටක තියෙනවා, රෝමන් නීති එක රටක තියෙනවා. ඒවට නීති වෙනස්. සාධාරණ යුක්තිය එකයි. අපිට හුඟක් වෙන්නේ අපේ ඉන්න දෘෂ්ටි කෝණය දිහා බලනකොට අපි සාධාරණ යුක්තිය පාගගෙන අපේ රාමු තුලින් තමයි බලන්නේ. ඉතින් ඒකට නෑ සමරසය කියන එක. ඒ නිසා සමරසය දන්නවනේ නිවනක් කියන එක අමාරු නෑ දැක ගන්න. බුද්ධ විඳින්න අමාරු නෑ. ඒක දන්නේ නැති මනුස්සයාට ඔය කොච්චර නිවන පිළිවෙත අයිතිවාසිකම් අධිකාරී ශක්තිය තිබ්බත් කවදාකවත් වින්දනයක් නැහැ. ඒ මනුස්සයා ඉන්නේ නිකන් අර ගොඩ දාපු මාළු වගේ සැලිසැලි. නිසා සමරසය ඔක්කොම ගන්න අමාරුයි. මොකද අපේ දැනුම සම්පූර්ණ සමරසයට විරුද්ධව ගිහිල්ලා තියෙනවා. අපේ තියෙන සදාචාරය සම්පූර්ණ සමරසයට විරුද්ධව ගිහිල්ලා තියෙනවා. ලෝක විවාප්ති ධර්ම ඔක්කොම සමරසයට විරුද්ධව ගියා. මොකද ඒක පැවැත්මටයි ගිහිල්ලා තියෙන්නේ. බුදුරජාණන් කියනවා ඔක්කොම හිුණාද මේ සමරසය කඩන්න බෑ එකෙකුටවත්. ඔය මොන නීති ආවත් ඒ කරන්නේ උඹට පුළුවන් කියලා සමාදන් වෙන්න. සමාදන් වුණොත් මම උඹට බුද්ධ පුත්‍රය කියලා මං කියනවා. බුද්ධ දුහිත්‍රාව කියලා මං කියනවා. යෝනිසමනස්කාර කියලා මං කියනවා. පුළුවන් නම් රකපන් මම ඉන්නේ බෝරකින්. උඹට තියෙන සමරසය වෙන්නේ සටන් කරපන් මැටියක්. ජීවිතේ පූජා කරපන්. යෝනිසමනස්කාරය විරුද්ධ. ලෝකයා ඔක්කොම විරුද්ධයයි. මොනව කරන්නේ? අල්ලන්න දෙයක් නැත්නම් මොකේ මොකේට අහුවෙන්නේ? ඉතින් එතනම නිවන් රසය තියෙනවා. මේ සමරස භාවය තමයි ඉන්දිය සමරස භාවය කියලාත් කියනවා. සතිය වේපුල්ල භාවයෙන් යන සමරසයකුත් තියෙනවා. ඒ සමරස භාවය තමයි ඇත්තටම පුංචි කාලේ අපිට තිබුණේ. අපි දේවල් අඳුරන්නේ කාලේ පු සමරසය තිබුණේ. කොයි එකත් එකයි. ඌට ගින්න කවුරක් දුන්නත් වෙන වෙන කදෝ ඒක කිසි කාලෙන් දුරල්නවා. ඉතින් අම්මගේ තාත්තගේ යුතුයකම තමයි ගිනි අකුර අයින් කරන්නේ. ඒකට සර්පයා දුන්නත් එකයි මුලද ඔය සමරසය තියෙන්නේ. දැන් අපිට වෙනක හරි භයානක දෙයක්. දැනගන්න දැනගන්නත් හරි කාතරයි. දැනගන්න දැනගන්න එක තමයි එකම කරදරේ. එච්චරම එකම එතකොට මුල්ලවරි ඉන්නේ. ඔය මුල්ලවරියට යන්නෙම දන්න කට්ටිය. මොනවාක දන්නේ නැතනම් ළමා පුංචි කාය බලන්න කොච්චර සුන්දරද කියලා ඒ දරුවා නිසා අනික් කට්ටියට කොච්චර සාමීමත් වෙනවද කියලා බලන්න. ඒ දරුවගේ හැසිරීම නිසා අනික් කට්ටිය තියෙන ටෙන්ෂන් එක බහිනවද කියලා බලන්න. මොනවාක දන්නේ නැහැ. නමුත් සරුවත් යන දෙකෙනෙක් අඥාන උපේක්ෂාවෙන් ඇවිල්ලා තියෙනවා. උඹ දැන් ඔය තියෙන අනාගන තියෙන අනාගන්න ප්‍රදේශය අවිද්‍යාව ප්‍රමාණය දන්නවනම් එච්චර විද්‍යාවක් ලෝකේ නැහැ. නිසා කරන තකතිරුකම් දැනගෙන කරපන් දැන. කියන්නේ තකතිරුකම් කරන්න කියනව නෙවෙයි. වෙන තකතිරුකම් වලදී සත්‍යයෙන් යුක්තව වෙන කෙනෙක් උඹ දිහා බලනකොට කොහොමද බලන්නේ? අනුමාන සූත්‍රය දාලා බලපන්. ඌ ඒක තවදුර කරන උඹ මොකද කියන්නේ? ආ මේ විදිහට උඹම දිහා බලව. හරි ලීසි යතර බලන ගමන් මහා ලොකු ගැඹුරක් නෑ මේ. ඒ කියන්නේ පෙන්න දෙන්න අමාරුයි අපේ තියෙන ඔලොමොල කාරණා නිසා. මේ සටපඤ්ඤාව නිසා. පිළිගන්න කැමති නැතිකම නිසා. නැත්නම් ධර්මයේ මොකක්ද කන්නාඩිය මුණට අල්ලන ඕන්න බලපන්. ඒකේ තියෙන ප්‍රතිබිම්බේ වෙන්නන එක විතරයි කන්නාඩි වෙන මොකක්වත් නැහැ. වෙන මොනවාද තියෙනවා කන්නාඩි හවුත්තුයි. කන්නාඩි දල බැඳිලා තියෙනවා නම් ඇද නම් කන්නාඩි සවුත්තුයි. ප්‍රතිබිම්බේ වෙන්න අපි කැමති නැහැ අපේ ප්‍රතිබිම්බේ දකින්න. අපි රොන්නේ මාලි බොන්සේක ගාරේ ගාමිණි බොන්සේකගේ ප්‍රතිබිම්බයක් හම්බ වෙනවා කන්නාඩි. ඉතින් ඒ නිසා කන්නාඩි නැතුව යාගේ ෆොටෝ එකක් එල්ලගෙන තියාගෙන ඉන්නවා. අර යුනිවර්සිටි එකේ ඉඳද්දී පොඩි කොටෙක් ගිහිලා කණ්ණාඩිය පීරනවා. කොල්ල කණ්ණාඩි උස කණ්ණාඩිය. පීරන පිටිපස්සේ තව එකෙක් කැවිලා පීරනවා. ඉතින් උස එකක් පොඩි කාරේ කියනවා උඹ ඔය පීරන්නේ උඹ ඔළුව නෙමෙයි මගේ ඔළුව. උඹ කොටේ කාරේ නේද? ඌ කොටේ කා කැමති නෑ කොටේ කාව දකින්න. ඌ දකිලා ඌ පිටිපස්සේ ඉන්න උස එක මං කියලා හිතානවා වගේ තමයි වැඩ කරන්නේ. හැම වෙලාවෙම ඔච්චර තමයි තියෙන්නේ. ලෝකේ මවලා තියෙන චිත්‍රයක අපි ජීවත් වෙන්නේ. සමාජ විසින් අපිට වෙනව දර්ශීය චරිතයක අපි ජීවත් වුණාට මේ පංචස්කන්ධෙට බහින්නේ නැහැ. ඒකට බහිනකොට අපි කියනවා මම දැන් මෙතන. පුච්චර අමාරුද බලන්න ඒක තියන්න. මම දැන් මෙතන තැන තියන්න බෑ. අමාරු. අපි හිතේ ඊයට යනවා. හෙටට යනවා. අනුන්ද යනවා. මේකට කැමති නැහැ. ඉතින් මරණ තුරාවට මම කවුද කියලා දන්නේ නැහැ. හැබැයි ත්‍රිපිටකේ දන්නවා. උපාදි දන්නවා. අර දැනුම දන්නවා. මේ දැනුම දන්නවා. උඹ කවුද? ඒක අන්න. මේ ලෝකෙම ඇත්තටම පරණ පරණ රූපත්‍ය පිළිබඳව ඉන්න විශේෂඥා ලංකාවට ආවිල්ලා තියෙනවා. ඇවිල්ලා විනාඩි 55ක් දුනලු ටෝක්යක් ඕන කෙනෙකුට ඔප්පු කරන්න පුළුවන් විදිහට පරණ පොත්ති කතාවේ සිට මනසක රූපේ මේ රූපේ ඒ තිබුණ උපන් ලප අරමන ඔක්කොම දාලා විනාඩි 5ක් දීලා අහවලු මේක හරි උන්ට මොකක්ද ඉඳලා තියෙන්නේ ෆවුන්ඩේෂන් මේ ලංකාවේ පදනම් ආයතනය අහලා තිනවා මේ හරි මම මේ කටි කතා කරන අපිට කතාවට මොනවද ප්‍රශ්න තියෙනවා අහන්නේ කියලා. හරි මම දන්නේ ආලියක් ඉඳලා වළු ඔබතුමා පිළිගන්නවද කියලා වළු පුනරුත්පත්ති. කවදාකවත් මම මේ ප්‍රශ්නේ හිතලවත් නැහැ කිව්වා. ලෝකේ පුරා ඇවිදින් ඔක්කොටම පුනරුත්පත්ති ඔප්පු කරලා පෙන්වන එකයි යා කරන්නේ. මෙයා දෙන ඔබතුමා පිළිගන්නද කියලා. මම කවදාත් ඒ ප්‍රශ්නේ හිතලවත් නැහැ කිව්වා. අද ඉන්නේ උගත් උන්නතන ඉන්නේ. උන්දලා කවදාකවත් ඒක පාවිච්චි කරන්නේ ඒක පිළිගන්නව නම් ඒක ලෝකෙට උගන්න උගන්න ඉන්න එකද කරන්නේ උනුගේ වැඩක් බලගන්න. පුනරුත්පත්ති නම් ලෝකේ තියෙන්නේ අනුන්ට උගන්න උගන්න නැති වැඩක් තියෙන්නේ. ඌ කරන්නේ ඒක මේකක් හදාගෙන කට්ටියට සින්දු කිය කිය විදිහ. කුරුඳුපති ධනමනස පැත්තකලා භාවනා කරලා මේකෙන් ගැලවෙන්න හදන නෙවෙයි. ඒක අහන්න තමයි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මං කවදාත් ඒ ප්‍රශ්නේ හිතලා නැහැ. ඒ නිසා ඕනේ ඔය විශේෂඥයෙකුට කතා කරලා අහන්න ඔය කියන දේ තමුන්නාසි පිළිගන්නවද කියලා. ඒක කියයි මගේ මානවයිතිකාසිකමට විරුද්ධව සටන් කරා. මට නිග්‍රහ කරා. එන්න එපා ඕනේ නැති ප්‍රශ්න අහන්න කියයි. අපි අහන්න ඕනේ අවුරුදු දැන් මට කියත හැකි 57ක් දැන් තෝ කවුද කියලා තෝ දන්නවද කියලා ඇහුවොත් එහෙම දැන් මම කවුද කියලා මම දන්නද ඇහුවොත් එහෙම ප්‍රශ්නේ පටන් ගන්න දැනවත් අපිට තේරෙන්නේ උත්තර හිවිලා තියා ප්‍රශ්නේ ප්‍රශ්න තේරුම් ගැනීමටවත් අපි තව ලෑස්ති නැහැ. ඒ තරම් හිස්තනක් එතනදී. ඒ කියන්නේ අපි මේ බාහිර තියෙන සංස්කාර මොනවද අල්ලගෙන ඒ වෙනුවෙන් පහිනවා. ඒ වෙනුවෙන් නැහිනවා. කහිනවා. තමන් කවුද කියලා කිසිම කෙනෙකුට උත්තර දෙන්න බෑනේ මම කවුද කියන ප්‍රශ්නේ. මොකද මම ඉන්නේ නෑනේ. අර එතෙන්දී දැනගන්න කැමති අතාරින්න කැමති නෑ කියන එක නෙමෙයි. දැනගන්න ඕන දෙයක් තමයි ඒ දැනගත්තු දේ අතාරින්න කැමති. ඇත්තටම දැනුම තියෙනවා නම් දැනගත්ත දේ අතහැරෙන එක තමයි දැනුම කියන්නේ. ලොකු සංසි ඉන්න කාලේ කිව්වා පඤ්ඤා විමුක්තිය කියලා කියන්නේ විමුක්තිය ප්‍රඥාවේ විමුක්ත වීම ප්‍රඥාව අතහැර දැමීම. චේතෝ විමුක්ත කියලා කියන්නේ සමාධියෙන් විමුක්ත වීම. බුදුජානකගෙන් විමුක්තිය ලැබනවා කියන්නේ බුදුහාමුදුරු ඕනේ නෑ අපිට කියන එකයි. වෙන මොකද්ද? ඒ බුදුහාමුදුරු හැමදාම ඕන නම් මොකද්ද ඒකේ තියෙන විමුක්තිය? අපි ධර්මයේ විමුක්තිය ඈ? ධර්මයෙන් අපි විමුක්තිය ලැබනවා කියලා කියන්නේ ධර්මයේ ඕනේ නෑ කියන එකයි. ධර්මයේ ධර්මයෙන් ගන්න තියෙන වැඩ ටික ගත්ත පැත්තකට කරා. චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ මේ පඤ්ඤාව කරේ යන විදිහ නෙවෙයි. ප්‍රඥාව ලැබෙනකොට ඒ ප්‍රඥාව බහාත බන්න පුළුවන්. ඒ ඒ සමාධිය ලැබෙනකොට ඒ සමාධිය බහත බන්න පුළුවන්. ඒකෙන් තමයි ප්‍රඥාවෙන් සහ සමාධියෙන් අපි විමුක්තිය ලබන්නේ. දැන් වෙලා තියෙන්නේ ඒක නමට අගට එකතු කරලා ඉලක්කම් දාගෙන ආවලා ආවලා කියලා පට්ටම් දාගෙන එකතු වීමක් නෙමෙයි වෙන්නේ. කල්යාණ මිත්‍රාසේ සීලය, දසකතා, වීරිය සහ ප්‍රඥා. ඊගාට දෙන වීරිය මේ වැඩේ කරන්න හදනකොට වෙන වීරිය ඔලොමල වීරියත් එක්ක බෑ. මේ ගිය හමුරන්න හමුන ඔලොමල වීරිය. වහන්සේ නිවන් දැකලා තියෙන අපිට ඒව බල බල ඉන්න බෑ. මම ඒ වැඩ කරගන්න යන්න ඕනේ. ඉතින් බුදුන් වහන්සේ හරි හොඳයි. මෙව ලබන්න නම් ඉතින් ස්මාන්ති කියන්නේ මේ සමධර්ම සම්පූර්ණ කරන්නේ ඉතින් මම මොනව කරන්නේ ඵලයන් කියලා. ගිහිල්ලා බලලා ඉඳලා තියෙන්නේ ගිය ආත්මේ Taman ඒ අභිරූපිකාවන් එක රමණේ කරපු උයනේ. අද කෙනෙක්ව. ඈ එතකොට කියා ඔබ වහන්සේ කිව්වේ නැත්නම් මට මතු වෙන්නේ ඔබ වහන්සේ අනිසල මම ඔලෝ සෞත්තු කරුවා ගියාට පස්සේ මතු උනා කියලා. ඒ ටික. ආයෙ දෙකක් නැහැ. යන්නේ ඉස්සලා ඔබ වහන්සේ ගුරුවරයෙක් වශයෙන් කල යුතු දෙයක්ද මම මේ භාවනා කරන්න ඉස්සලා යන්නේ ඉස්සලා ඔබට ඔතන ගියාම කෙලෙස් මතුනා කරොත් මට මතුණා තමයි ඒක මතුනේ හරියට ඔබ වහන්සේ කියපේකමද ඒක සාපයක් තමයි ඒකට බණින්නේ සාප කෙරුවයි කියලා ඉතින් ඒක නිසා බුදුරජාණන්සේ ඒක ගාගන්නෙත් නැතුව හැබැයි හිස්ටරියක් ඇති කරනවා ඉතිහාසයක් ඇති කරනවා මමට එපයි කිව්වා දැන් හෙපයිගේ හේතු හොයන්න ඔබට ඕන කමක් නැහැ ඔබ අත කඩාගෙන ගියා හැබැයි බුදුහාමුදුර අගය කරන්න ගියේ ඒක නෙවෙයි ආයේ ප්‍රශ්නකට ආපු එක ඒක පඬිතුකමනේ උනාව නම් අපිට මේකේ සූත්‍රයක් නැහනේ. අනිත් මේකේ හැමදෙම එතනින් ඇල්ල කඩන යනවනේ. උන්වහන්සේ ආපහු එකයි විතර බුදුහාමුදුර වගේ කරන්නේ. ගියේ ගියේ ඇත්තටම කියනවනම් වැරදි කරන්න වැරදි කෙරුවා කියලා සරුවත්යන්සේ කදාවත් ඉඳලා කරගන්න. වැරදි කරන එකයි යුක්තිය සාධාරණ ලෝකේ. මේ තරම් කෙලෙස් සහිත ලෝකේ කොහොම වෙන මොනව කරන්නේද? එක එක් හරි වරුවකට හරි අන්නේ කෙලෙස් නැත්තන්ට එන්න හදනවනම් බුදුහාමුදුරෝ කඳුළු පියපියා ආදාර කරන අනේ මොන දෙයක් හරි තම්බන දෙයක් කාලා උණු හිටපන්. ගියොත් නම් ඉතින් ආය හොදලා ගන්න ගුවක් නැහැ ඒකේ. ආය මොනව කරලා ගන්නේ? යන්නම තමයි හටන. ගිහලා මොනව වෙන්නේ? කියන්න දෙයක් නැහැ. ඉතින් උන්වහන්සේ කියනවා මම මට දෙන්න බෑ රජසැප. මම දෙන්නම් මේ චීවර පින්න පාල සේනාසන ගිලම්පත කියන මේ බේසික් ටික දෙන්න. අනික තියෙන දෙයක් කාලා හිටපන්. ඒ සඳහා කරන්න පුළුවන් දෙයක් කරයි. 84000ක් කියන්න ඕනේ නැත්තම් ඔච්චර බණ කියන්න ඕනේ ඔය පොඩ්ඩෙන් කියන්න තිබුණානේ. කියන්නේ මොකද මේ බබාලාගේ භාෂාවෙන් පයි කියන්නේ. එහෙම නැතුව කිව්වනම් එහෙම දරුවත් යනන්සේ උඹ උදෙන් ගිහලා බලපම්බට රාගෙම තුන් නැත්තම් කියලා කිව්වනම් කියයි පුතුහාමද බුදු කෙනෙකුටවත් නැති මේ කතාව ගියේ ගමන් මට රාගෙම තුනන උපාන්ත මට පොකේ මට දුන්නේ ඉතින් කොහෙද හරියන්නේ කියලා හරි ඒ නිසා බෙදාන කන්න නෑ හදන්නේ බෙදාන කාපා ඒකයි බුදු නුවණ කියන්නේ. එපා කියන්නත් ඇත්තේ බුදුරජාණන් වහන්සේ පේනවා. දන්නවා දැනගත්තට පොඩි එකාගේ භාෂාව පොඩි එකට තේරෙන්නේ නැහැ. ගින්ද රත ගන්න එපා බබා, ලයිට් අල්ටන්න එපා බබා කිව්වට ඇයි මේ 230 කරන්ට් එක 33000 පොඩි එකට තේරෙනවද? වැදුනට පස්සේ නඩු නැහැ නේ. ඒ කියන්නේ එක අවස්ථාවක දරතනවසරගේ මේ විලාහොන්දනය කියන්නේ යන්තෝන ටිකට පෙන්නන සත්‍ය කරන්නේ නැහැ. මේක කැමති නෑ සාමාන්‍ය යෝගාවට ටිකක් තවත් කොටසකදී ඇත්තටම ඔය කියනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා අදැකපන් කියන ලස්සන පාඩ පෙන්නලා දෙනවා. ඒ කාණි මතී වගේ. එතකොට මේ වගේ මාර්ග දෙකක් තියෙනවා. දෙකක් නෙවෙයි තුනක්ම තියෙනවා. මාර්ග ගොඩාක් තියෙනවා. ඒ ඔක්කොම දැනගෙන කටයුතු කරන එක කර්මස්ථාන ධර්මයේ ගැළවිලා කටයුතු කරන්න. එකක්ම දන්නේ එකන අහුවෙනවා. ඒ මේ යෝගාවචරත් එක්ක අහුවෙලා බැඳෙනවා. අපිල නොබැදී ඉන්න කර්මත්තාන්තර හැම වෙලාවෙම රබර් ගවුස් දාගෙන තමයි වැඩ කරන්නේ. කොච්චර කිට්ටු අන්තයක් වුණත් දන්නව පිටපොට ගියාට පස්සේ කර්මත්තාන්තර ඉතර ප්‍රශ්නයක් නෑ බේරෙයි. අර මනුස්සයා හරියට අනා ගන්නවා. අනාගනිවල මේ මනුස්සයා කියනවා මේ මම ඌව කොරලා දෙන්නේ අර කවුද නාගසමාල හඳුරු ගිහිල්ලා බුදුහාමුදුරන් කියලා තින්නේ මම පැවිදි වෙලා හිටියේ. උඹලා මට උගන්වන්න එපා බවත් ගෞතමයන් වහන්සේගේ වැඩපළම දන්නවා. ආනන්ද හඳුරු කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මේක නැත ගන්න. ඊට පස්සේ කිව්වා ඕනේ නෑ ඔයා ඔය කීර්තිය කරගෙන ගියා වයි. ඒක නිසා මේ මේ මේ සංසාරේ එහෙම එකක් නෑ සම්පූර්ණ විවෘත මාත්‍රකාවක් තියෙන්නේ. ඒ නිසා ඒක බැඳීමක් ඇති කරගන්න ඕනේ. Taman අතේ දුර තියාගෙන කටයුතු කරගෙන යනවා. තේරුම් ගන්න විදිය ඒ මනුස්සයාගේ ඥාන මට්ටමේ හැටියට මිසක් කියන බණේ නෙමෙයි තියෙන්නේ. එහෙම කිව්වනම් ඒ වරමනුස්සයා දාර හිට පිස්සේ තමයි මෙතනත් මේ ආසනෙ ඉඳගෙන ඉන්නේ කියලා බැලලා යනවා. අර පාරේ හිටපු ඉස්සෙක්ම තමයි මෙතන තින්නේ කියලා යනවා. ඒ මනුස්සයා වැඩේ කරලා දෙන්න. බලන්න එහෙම සම්ප්‍යක් ප්‍රයෝගයන් කියන මම මම වැඩේ කරලා දෙන්න. කියන්නේ අර ඔය ඕන බාස් කෙනෙක් වැඩක් ගත්තාම එපයි කියන්නේ. බඩු තියලා යන්නකෝ. බඩේ කරලා දෙන්නම් කියලා. ගුරුවරයා සංස්කාර කරගන්න පුළුවන් ගෝලයාට ගුරුවරයා බලන සංස්කාර කරන්නවක්වත් chance එකක් තියන්නේ නැහැ. ඒක වනවනවා නිතරම ඒ කියන්නේ දක්ෂ ගුරුවරයෙක් ගැන කතා කරන කියන්නේ ගුරුවරයා කොයි දේ කරයිද කියලා විශ්වාස කරන්න පුළුවන් තත්ත්වය ඇති වුණා නම් පරාදයි. ගුරුවරයා කොයි දේ මොනව කරයිද කියලා කියන්න තේතියනම් ගෝලෝ ඉන්නේ තනි කකුලේ. ඔන්නේ මා ගෙට් සෙට්. ලෑස්තිලා ඉන්නේ. මේවා මේකට පස්සේ මෙහෙම කරයි කියලා දැනගන්න පුළුවන් වුණා නම් එයාගේ ඉති ගුරුකම වැඩන්නේ. එහෙනම් ඉතින් ඊට පස්සේ ගුරුවේ ගෝලයා එයාට කරු කරන්නේ නැහැ. එනිසා ගුරුවරයා ඉන්නේ කොයි වෙලාවෙ මොනව කරයිද දන්නේ නැහැ. මේ සෙන් බුද්ධ ආගමේ හරි ලස්සනට පෙන්නලා දීලා තියෙනවා. මුත්තට මොනවද කියන්න ඕන චාම කන රත් වෙන්න ගන්න. අරු කරකවලා තරගයට පස්සේ එතකොටයි කල්පනා වෙන්නේ දැන් කාගවත් බල්ල වැඩන්නේ මගේ අතුරු කරලා බලන්න ඕනේ කියලා. අවුල් කරලා දෙනවා. අනලා අනලා අන්න අන්න අන්නලා දෙනවා බේරපක්. ඒ කියන්නේ මායාව විසින් කරන්න තියෙන වැඩේ කරලා දෙනවා. කෙලෙස් වලින් කරන්න තියෙන වැඩේ කරලා දෙනවා. හතුරා විසින් කරන්න දෙන දේ කරලා දෙනවා. කරලා දුන්නා පස්සේ හතර ලක්ෂණයකට ලෑස්තිලා යන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ හමුදාවේ දෙන පුහුණුවට වැඩිය ලොකු පුහුණුවක් දෙනවා ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට. විශේෂ බලකායට ගියාම දෙන්නේ මොකද්ද? හතුරා විසින් දෙන්න පුළුවන් හරිය මෙහිදී දෙනවා. දීලා ගියාට පස්සේ ඉතින් ආයේ එක සැරයක් ආපු එකේ ආයෙ කන්න දෙයක් නැහැ. හතුර දෙනකොට ආයෙ අපි ට්‍රේනින් එක ලැබලා තියෙන ඕවා ගන්න දෙයක් නැහැ කියලා යනවා. ඒක දෙන එකයි කරන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දෙන්න ගියාම ඒ බුදුරජාණන්සේ ක්‍රමේ තාමත් මිනිස්සුත් ඉක්මවලා නැහැ. ඒක ලස්සන මනුස්ස ශේෂ්ත්‍රයක ඉඳගෙන කරලා තියෙන්නේ. හැබැයි මේ අපි හිටියා නම් බුදුහාමුදුරු ඉන්න කාලේ මෙතන විචිත්‍ර දේවල් අපි දකින්න ඉඳ තිබුණා. දැන් අවුරුදු 2500ක පොත කාපු දෙයක් නේ අපි කියවන්නේ. හිතින්ම වගද්දයක්. ඒ කාලේ මේට වැඩිය බොහොම සජීවී උපක්‍රම යොදන්න ඇති බුදුරජාණන්සේ ඔය කියන විදිහේ රාමුවෙන් පිට පැනලා. ඒක ඉතින් උඹ දිනේ වරදොල වටහා ගන්න නිසා ලියන්නේ. ව්‍යාකරණ වලට දාන්න පුළුවන් ටික විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ගුරුවරයෙක් යටතේ ඉන්න කොටයි පොතේ ලොකු වෙනසක් තියෙනවා. ගුරුවර බොහොම සජීවි. ඒකට කියන්නේ grace of the teacher කියලා. ඒ කියන්නේ ගුරුවරයාගේ තියෙන ආශිර්වාද කියන එක තමයි සිංහලෙන් ගන්න තියෙන්නේ. ඒක පොතේ නෑ. නමුත් නැති උනායි කියලා ගණන් ගන්නතු කරගෙන කරගෙන ගියොත් ඒක තිබ්බහම වෙන්නේ විශ්වාසයක් ඇති කරලා දෙනවා මේ grace එකේ. පොතෙන් කරන්න තියෙන තමයි සද්ධාවෙන් ඒක ඇති කරන කෙරුවොත් අවසානයේ තියෙන තමයි යන්නේ. ඒ ඇත්තටම මේ රාමුර තමයි තේරවාදය කියන්නේ අපි. මහායානෙ කියනවා. එක එක එක එක රාමු තියෙනවා. ඒ රාමු තිබුණාට පණිවිඩය එකයි. එක එක කරා එක එක ක්‍රමවල කරන අනිත් එක ඒ ඒ ක්‍රමය ගෝලයාගේ වෙලාවට ඒ වෙලාවේ බෙහෙත් උරු ලියලා දෙන්න. කලින් ලියු බෙහෙත් උරු නැහැ. ඒ වෙලාවේ ආපු වෙලාවට ලියන්නේ. එයා ඒ වෙලාවට කතා කරන එක ලියන මිසක් මේ මම ස්වාමීන් දන්නන්නේ මම එදා බාහන කරනකොට මෙහෙමයි එදා කතා දන්නේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ ඒකට තමයි උත්තරය. එහෙම නැත්නම් ඒ ගුරුවරයා තත්ත්වාරෝපණය වෙලා. ගුරුරේ ඉස්කෝලේ අඳුනගෙන පරණ මතකෙ හිතේ තියාගෙන. එහෙනම් වැඩේ වෙන්නේ නැහැ. ගුරුරේ සම්පූර්ණ හිස් වෙන්න ඕන. සම්පූර්ණ හිස් වෙනා මේ කියන දේ අහලා උත්තර දෙන්න යන්න ඕන. එතකොට ගෝලයා අන්ධබන්ද වෙනවා. අර කිව්ව වගේ ගෝලයාට පේන්න තියෙන්නේ මේ ගුරුවරයා කිසි වගකීමක් නැහැ. මේ වචන වැරදිච්ච එකම පටලවා ගන්නවා කියලා. නම ගුරුවරයා බේරලා ඉන්නවා. දිගටම ගුරුවරයා බේරලා ඉනවා. ඒක වෙන්නේ නැහැ ඔය කවුන්සලින් ගියා. කවුන්සලින් ගියාම මේ ගුරුවරයා වග වෙනවා අන්තිමට සුව වෙනවත් එක්කම දෙන්නට ප්‍රේමයක් ඇති වෙනවා. මොන තාලෙන් අතර කරන්නේ. මොන තාලෙන් අතේ කරලා කරන්නේ. මේකේ නෑ. මේක එන්නකොටම පොල් තෙල් අතේ ගාගෙන තමයි කපන්නේ. මොකද දන්නව කෝල් වැඩි. ඇලවෙනවා හරියොත් ඇලවෙනවා. ඒක වැරදිලා තරහ වෙනවට වැඩිය හරි බයනකයි. ගෝලෙ හැදෙන්න පටන් ගත්තොත් ඒක අල්ලිම අවුලක් වෙනවා. තියාගන්න නරකයි. ඔය වැස්සියෝ ඕනට වැඩි කිරිබොන ගියාම පයින් ගන්න. පැටව ලොකු වුණාට පස්සේ බිරිබොන ගියාම ගන්න පයින් ගන්න. එන්නේ නැහැ ළඟට ඊට පස්සේ. ඔය වැඩි උඹට පුළුවන් වෙන කාගෙන ඵලයන් දැන් ආයෙ කිරි දෙන්නේ ඊගා වැටෙట్లా ඇත්තට. ඔය ගේ කුරුළු පැටව එළියට දැම්මම පස්සේ කවදාකවත් ආයෙ ගෙටෙන්න දෙන්නේ නැහැ. පැටව දොරට වැදුවට පස්සේ ආයෙ ගෙටෙන්න දෙන්නේ නැහැ. ලේනුව බලන්න ඉන්නකන් රකිනවා. ඒකන ස්පෙෂල් සංඥාවක් දෙනවා. වරෙල්ලා කියලා. ඉතින් අර උඩ පැනගෙන එළියට යන්නේ. එළ එළියට ගිහලා ඊපස්සේ ආයෙ ගේ පැත්තට එන්න දෙන්නේ. එච්චර යුරෝපීය ක්‍රමයේ ඔක්කොගෙම තියෙන්නේ. මේ හරි ස්වාධීනයි උන්ගේ ජීවිත. මං කියන්නේ ඒක කරන්න බෑ. ඒක කරතයි පැවිදි ලෝකේ කරතයි. ගිහි ලෝකේ කරන්න කෙරුවොත් මිනිස්සු දෙන හිතක් පපුවන්නේ අනම්මනම් කියලා කියනවා. පැවිදි ලෝකේ ඒක කරන්න පුළුවන්කම තමයි අත්ත බණනක නානතුමයි චාමුදු ලෝක ප්‍රසිද්ධයි. එක ගෝලයක් නෑ. එක ගෝලයක්වත් නෑ. බිකු බෝධි ඒ හැමතුලංගේ කිසියෙන් මට මට ගෝලේ හරියන්නේ නැහැ කියනවා. ওই කිසි වෙලාවට වග වෙන්නේ නැහැ. ওই මේ විද්‍යාලංකාරයේ උපකුලපති වෙලා හිටියා. ඉන්දියාවේ ගිහිල්ලා අවුරුද්දක් විතර නැතේ තීන්දුව කරනකොට ලියුමක් ලියවලු මම උපෝලපතින් ඉල්ලාස් වෙනවා කිය. එච්චරයි. ආය කවුරක්වත් කතා කරන්න දෙයක් නැහැ. එතකොට යා මහාචාර්ය මහායාන බුද්ධාගමට උපකුලපති. ලියුමක් ලියද්දම ඉවරයි. ජර්මන්සු කියන්නේ බයන මෙච්චර වටන හාමුදුරුවෝ මේ රටට සේවයක් කරනවා ආවේ නැහැ ලියුමකින් ඉල්ලාස් උනේ කියලා. අල්ලන්න දෙයක් නැහැ. ඒක ඒක විපස්සනා පැත්තෙන් බලනකොට ඒක තමයි විමුක්තිය කියන්නේ. ඉතින් අපි දැන් වෙලා තියෙන්නේ මේ ඇලිගලි වාසය කරන මේ විමුක්තිය කියන්නේ. බඳගෙන ආලිංගන කරගෙන එව්වා නිකන්. ඒ කියන්නේ අර බොළඳ කාලේ ඕනේ. ගේ කුරුල ගේ ඇතුලේ පැටව තියන හදනකොට නිතරම අහලමයි කරකෙන්නේ මොකද කපුට එක්කත් එන්න තියන්නේ. හැබැයි හරි ගිහලා එළියට දැම්මනේ ආයේ ගෙට එන්න තියන්නේ. මේ වගේ හරි විමුක්තියක් මේකෙදී. කොහොම හරි ගියා අපි පැය භාගයක්ම ගියා කයිවාරුවට. දිව්‍යන් පින්දීම් ඥාතින් පින්බැපිනවීම සහ අපේ පරමාර්ථ සීපත් කරගැනීමේ අදහසින් සම්ප්‍රදාන කුර ගාථා සජ්ජහායනා කිරීමේ ධර්ම සාකච්ඡා ධර්ම දේශනා වාරය સમાප්ත. ittavatajagammehi sampatang punya sampatang sabbe deva anumodantu sabba sampatti siddhiya ittavatajagammehi sampatang punya sampatang sabbe bhuta එත්තාවතා චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසන ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනා ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ හිතං වෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපත්ති සෝපත්ත්වා කමාකම සෝපත් සෝපත් මේ උපාසක මහතුරුන්ට මතක් කරන්න තියෙන්නේ මේ දුක කුටි හමුතුරු නෑ මම දැනගන්න දෙක පල්ලෙහායින් එනකොට පරණ කට්ටිය කන්තෝරුවට දැනුම් දෙන්නේ නැහැ කියන එක චෝදනා කරනවා. ඒ නිසා ලියන මහත්තයා කිව්වා කී දෙනෙකුට පින්නපාත හදන්න ඕනද අනම්මනම්ම මොකක්වත් දැන් බලන්නේ මොකද කන්තෝරුව අරහ නෙවෙයි එන්නේ කියලා. ඒ නිසා පරණ අයයි අලුත් අයට නම් සාමාන්‍ය කියලා තියෙන ලියුමක් කියලා ලැබෙ නැත්නම් මටවත් ගන්න දෙපයි කියලා. මම ඉතින් මම චෝදනා කරනවා අනවශ්‍ය කට්ටිය හැම වෙලාවෙම එන ප්‍රශ්නේ තියෙනවායි කියලා. නමුත් ආරක්ෂා ප්‍රශ්නෙටයි Eh, පිටින් එනවලු ගෙදරින් පැනලා එනවා. ඒගොල්ලෝ පල්ලෙහායින් විමසීම් කරනවලු අහවල් අහවල් කට්ටිය ඉන්නවද කියලා. ඉතින් මට වාග් කියන්න බැරිලු. Eh, මොකද මේ ඉන්න කට්ටිය මේ මේ චෝදනා වෙන්නේ පාරණායට. ඉතින් මම මේ කතා කරන්නේ ඉන්න ටිකද මතක තියාගන්න. ඒ නිසා එනකොට නැත්තම් එයා